අපි කලේ ඒ විසාක උපාසකතුමා ධම්මදින රහත් තෙරණින් වහන්සේට ඉදිරිපත් කරන ලද ප්‍රශ්න ප්‍රශ්නයක් සහ ඒ ධම්මදින රහත් තෙරණින් වහන්සේ ඉදිරිපත් කරන ලද පිළිතුරක් එකින් එක දවසේ මාතෘකාවට තබා ගන්න එකයි. ඉතින් ඒ දිගටම මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව ඒක නැත්නම් සම්බුද්ධ දේශිත ප්‍රධාන ඉගැන්වීමක් සම්බන්ධ කරගෙනයි ඉදිරියට යන්නේ. මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියන්නේ? මොකද්ද සමුදය නැත්නම් හේතුව වෙන්නේ? ගිය පාර අපි සාකච්ඡා කරේ ඒක නිරුද්ධ වීම, ගෙවි යාම, වැය වී යාම පිළිබඳව නිරෝධ සත්‍යයි අද විසාක උපාසකතුමා අහනවා මේ ශාසනයේ ඒ නිරෝධගාමිනී ප්‍රතිපදා වශයෙන් සඳහන් කරන වචනයක් තියෙනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදා නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. එතකොට ධම්මදින රහතන් වහන්සේ අයමේව කෝ ආවුසෝ අරිය වට්ටංගිකෝ මග්ගෝ සියති ඉදං සම්මාදිටි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි වශයෙන් ඒ සර්වචන් වහන්සේ අනිකුත් තැන්වල දේශනා කරන ලද කොටස මේ ප්‍රශ්නට පිළිතුරු වශයෙන් ඉදිරියේ කියනවා. ඉතින් අද දවසේ අපිට ඒ නිසා මාතෘකා වෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවයි එහෙම නැත්නම් අපි දන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් දක්වන මේ මාර්ගාංග 8යි. ඉතින් මේක කවුරුත් වගේ අහලා තියෙන දෙයක්. ඒ වගේම ගැඹුරක් වශයෙන් සලකන දෙයක්. ඒ මොකද චරවචනාංශී මේ ලෝකයේ තියෙන ඒකාංකටලු විෂම තත්ත්ව යථා පරිදි තේරුම් අරගෙන ඒ ගැළවීමක් සොයාගෙන ගිහිල්ලා ඒක Taman සාක්ෂාත් කරගෙන ඒ ගැළවීම අනික් අයට පෙතක් වශයෙන් සීතියමක් වශයෙන් සමීකරණයක් වශයෙන් ඉදිරිපත් කිරීමට ගත්ත ප්‍රයත්නය තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් දක්වන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කාටත් ගැළපෙන ਸਰවචනාංශ විසින් හොඳයි ඉදිරිපත් කරන ලද පිළිතුර. ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා සංඛතයක් බව මතක තියාගන්න. සරුවචන් වහන්සේ විසින් සකස් කරන ලද්දා. නමුත් සරුවචන් වහන්සේම ඒක සැකහැර ගැනීම සඳහා සැකහැර දැන ගැනීම සඳහා කියනවා මේ ලෝකේ සංකත ධර්ම තියෙනවා. ඒ කියන්නේ මනුස්ස මනස විසින් සකස් කරන ලද ධර්ම තියෙනවා නම් ඒ වයින් තියෙන ශ්‍රේෂ්ඨම සංකතය තමයි ආගස්ඨාංග මාර්ගය කියලා. නමුත් ඒකත් මතක තියාගන්න ඕනේ. මේ ගහක පළව ගන්න විදියක් එහෙම නෙවෙයි. ස්වභාවික සංසිද්ධියක් නෙවෙයි. ඒක සරුවචන් ආංශේ අනිකුත් ආර්ය සත්‍ය තුනට සාපේක්ෂව කවුරු හරි අහුවොත් මේක මොකද්ද මම මේක ටික දැනගත්තා පස්සේ කරන්න ඕනේ කියලා අහුවොත් අඩුම වැරදි ප්‍රමාණයක් හැරිලා අඩුම වැරදි ප්‍රමාණයක් යටිපහුව වෙලා ඉදිරිපත් කරන්න පුළුවන් සමීකරණ. ඉදිරිපත් කරන්න පුළුවන් CTM. ඉදිරිපත් කරන්න පුළුවන් පෙත. ඒක නිසා ඒක යම් ප්‍රමාණයකට අපිට සංනිවේදනය කරන්න පුළුවන්. යම් ආකාරයකින් ඒක ස්වභාවික වුණා නම් එහෙම නැත්නම් සංස්කෘතියක් නොවුණා නම් අපිට මොනම තාලකින්වත් sannivedana කරන්න බෑ. අපිට ඒක සූත්‍රමය ඥාන වශයෙන් වචනෙට දමන්න බෑ. චින්තාමය වශයෙන් කල්පනා කරන්න බෑ. ඒක නිසා ඒක යොමුවක්, ගුණයක් එහෙම නැත්නම් උපනායනයක් කරන්න බෑ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන යම් ප්‍රමාණයක ඒ සූත්‍රමය වශයෙන් දැනගන්න පුළුවන්. චින්තාමේ වශයෙන් කල්පනා කරන්න පුළුවන් ගතියක් ඊට පස්සේ එකින් එකට යොමු කරන ගතියක් ඒ ඇවිල්ලා තියෙන මේකේ තියෙන සංකත ස්වභාවය නිසා එනිසා මේක හොඳ වැරද හොඳ නරක දෙකම තියෙනවා දැන් මේ සංකත සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය හොඳට පුහුණු කරලා පුහුණු කරලා කටපාඩම් කරලා කටපාඩම් කරලා හිතලා බලලා අන්වේ ඥාන වලට සලකලා බලලා ඒ කෙලපැමිණෙනකොට ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවටපත් වෙනවා සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගේ පාටපත් වෙනවා මධ්‍ය ප්‍රතිපදා පාටපත් වෙනවා ඒක විස්තර කරන්න බෑ ඒක එතකොට වචනපතේ ඉක්මවනවා ඒක sannivedanaya කරන්න බෑ ඒකේ පුද්ගලයාට වැටහෙනවා එතකොට ඒ පුද්ගලයාගේ ඒ ආත්ම දෘෂ්ටි ගැළවිලා පිරිසුදු භාවයටපත් කරනවා ඉතින් අපිට මේ සාකච්ඡාවකදී බණකදී නැත්නම් සර්වචනාසේ දේශනා කරපු දෙයක් වශයෙන් ඉගෙන ගැනීමේදී ඒ අර සංකත කොටස තමයි ආධාර කරගන්න වෙන්නේ. ඉතින් ඒ වාර අනෙකුත් ලෝකේ අපි අන්ධ පු탁 යනව හෝ කල්යාණ පු탁 යනව දැනට දාගෙන තියෙන හොඳයි කියලා හිතන හිතසුව තලකනවා කියලා හිතන සංකත අයින් කිරීම සඳහා මේක වාංගු කරන්න ගන්නවා. මේකට වාංගු කරලා තමයි අපි දැනට ලෝකේ අපි ළඟ තියාගෙන අපේ අර්ථ සිද්ධිය සැලකීම සඳහා මේ මේ දේවල් හොඳයි කියලා අපි සකස් කරගත්ත ගොතලා තියාගත්ත හැඩ ගහගත්ත දේවල් තියෙනවානේ. ඒවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියලා තමයි වාංගු කරන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය බොහෝම විනාශ වෙන සුළු දෙයක් පුද්ගලයාගේ ජීවණයෙන් ජීවණයට යනකොට ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒකේ ක්‍රියාශක්තිය වැඩ කරන හැටි වෙනස්. නමුත් ਸਰවචන් වහන්සේ සීළු මානවයට පිළිගන්න පුළුවන් විදිහට මේ අට අංගයක් කරලා දේශනා කළා තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරනකොට එක එක කෙනෙක් එක තේරුම් ගන්න හැටි වෙනස්, ප්‍රයෝජනයට ගන්න හැටි වෙනස්, ඒ වගේම පටන් ගන්න හැටි වෙනස්. කෙසේ නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ග නැත්නම් නිරෝධ ගාමිනී පටිපදා කියනකොට ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා මුලින්ම තියෙන්නේ ප්‍රඥාව ධනවන අංග දෙකක්. ඊගාට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ ආජීවයේ සීලේ හා සම්බන්ධ කර්ම තුනක්. ඊගාට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් දක්වන්නේ සමාධි අංග. ඉතින් අර මේ තාකල් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිගේ මෙතෙන්ට එනකොට අපි ආවේ ශීල සමාධි ප්‍රඥා කියන සම්ප්‍රදාන කූල පියවරි. එලේ. එහෙම නැත්නම් අනුපූර්ව ක්‍රමේ. දැන් මෙතෙන් එනකොට ඒ අනුපිළිවෙලත් ප්‍රඥා ශීල සමාධි කියන විදිහට වෙනස් වෙලා ප්‍රඥා මුලට අවිලා තියෙනවා. ඉතින් මේකත් අපිට මේ රේඛීය ක්‍රමයේ තාර්කික ක්‍රමයේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන්න බෑ. ඉතින් අදාහගන්න එක තමයි තියෙන්නේ. ඒක එහෙම වුණේ නැත්තම් වෙන්න බෑ. ගමනේ පැහැදිලි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා සර්වචනසෙ මෙතෙන් දෙනකොට ප්‍රඥාව විශ්සර කරලා තියෙනවා. ඒ ප්‍රඥා අංග දෙකෙමුත් මුලින්ම තියලා තියෙන්නේ සමාධිත්‍ය ඒකත් අන්න ප්‍රසිද්ධ කාරණාවක්. මේක සර්වචනාංශේ දැන දැන දැක දැක කාටත් ප්‍රයෝජනීය සලකලා එහෙම නැත්නම් වැඩ ගන්න නම් මෙහෙම වෙන්න ඕනෑ කියන එක සලකලයි සම්මා දිට්ඨිය ඉෂර කරලා තියෙන නිසා ආයස්ඨංග මාර්ගයේ ඉහළ කෙළවරට යනකොට ඒක පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන විදිහට මේක කොච්චර වෙන්නේ අදාළ වෙන්නේ දිරව ගන්න පුළුවන් වෙන්නේ රසවත් වෙන්නේ ප්‍රඥාවන්තයර විමරා තමයි අනිකත්තන්ට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් ඕජාව රස බැලමින් රසවත් නැති වුණාට කටපාඩම් කරගන්න පුළුවන්. සූතමේ වශයෙන් පොතේ දනු වශයෙන්. සමහර විටක කල්පනා කරන්නත් පුළුවන්. ඉතින් එහෙම කල්පනා කරනකොට බොහෝ විට ඇයි මේ ප්‍රඥාව මුලින් තියලා තියෙන්නේ? ඇයි මේ බුදුහාමුදුරුවෝ තව සංකතයක් හදලා ලෝකෙට එකතු කරුවේ මෙච්චර සංකත වලින් සංකීර්ණ වෙලා තියෙද්දී? එතකොට කොහොමද මේ සංකතයෙන් අසංකතයකට මාරු වෙන්නේ කියලා චින්තාමේ වශයෙන් විශාල පටලවිලි ඇති කරගන්නවා. ඒක තමයි අසුතවත් පුතඥගේ හැටි. සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා එනතන් කල්යාණ සත්පුරුෂයා ආර්ය ශ්‍රාංග මාර්ගයේ හෝ සම්මාදිටිය පාවිච්චි කරන්නේ පරෝජනේ සලකලා තමයි. හැම වෙලාවෙකම තමන්ගේ හිතේ තියෙන සැකයක් දුරු කර ගැනීමට මිස අලුතෙන් සැකයක් හදාගන්න නෙවෙයි මේ සම්මාදිටිය ඉදපත් කරලා තියෙන්නේ. ඒකෙන්ම දැනගන්න පුළුවන් කෙනෙක් මේ ධර්ම මාර්ගයේ හිනහා වෙවි ඉදිරියට යනවාද නැත්නම් මේකත් පොල්කටු මාලයක් වද වදමල් මාලයක් එහෙම නැත්නම් කටුව තුනක් කරගන්නවා ඉතින් ඒකට හේතුව මේ සම්මා දිට්ඨිය හෝ සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රයෝජනේ සරකලා භාවනා පිණිසෝතන විනුවට කල්පනා කරලා චින්තාමේ වශයෙන් ආඩම්බර වෙන්න හැදුවොත් අර අමාරු වැඩ වෙනවා ඒ නිසා කියන්න පුළුවන් මේ චින්තාමේ වශයෙන් යන කට්ටිය වැටෙන බොරු වලවල් කියලා. ඒගොල්ලෝ ඒව ගැන කරන ප්‍රකාශන සහ ඒව හොයන්න හදන ක්‍රමී භාවනාවෙන් තොරව පොත්පත් පෙරලා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මටත් මේ මෙතනයි කියලා කිලෝරක් නැතුව කෙස් පැලෙන තර්ක හොයනකොට පේනවා මෙහෙම මිත්‍රයෝ ආශ්‍රය කරන්න හොඳ නැහැ කියලා. ඒ කට්ටිය නෙවෙයි අපි ආශ්‍රය කරන්න ඕනේ. අපි ධර්ම මාර්ගය යනකොට මේක ප්‍රයෝජනීය කරලා තමගේ හිත හැලු කරගත්ත කෙනෙක්. මේකේ ප්‍රයෝජනයක් සලකලා හිත විමුක්තියටපත් කරගත්ත කෙනෙක්. ඉතින් අද බැලුව බැලමට එහෙම එකක් පිට නෑ. හැම තැනම ධර්ම කාරණාවක් කියලා දීපු ගමන් ඒක පටලවා ගන්නවා. වැඩි වැඩියෙන් කාරණා දැනගන්න වැඩ ගන්න වැඩි වැඩියෙන් පටලවා ගන්නවා. ඒ කියන්නේ ප්‍රයෝජනය ඉක්මවලා ගිහිල්ලා. ඉතින් ඒ අනුව බලනකොට සම්මාදිට්ඨිය උඟාක්ම තාර්කික මේ මේ පාඩ කියන්නේ රැඩිකල් වාදී කියලා කියන්න පුළුවන්. හරිම විප්ලවීයයි. ඒ නිසා ආගමකට දරන්න බැරි තරම් කියලා කියන්න පුළුවන්. ආගමකට අපි ලෝක සම්මත ක්‍රමයට කියන ආගමකට දරන්න බැරි තරමයි සම්මාදිට්ඨිය. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝක සම්මත ආගමෙන් ධර්මයේ වෙන් කළ දැනගන්න තැන මේ සම්මාදිට්ඨිය ඉන්ද්‍රකීලයක් වගේ හිට ගන්න. පහන් කණුවක් වගේ හිට ගන්නවා. ඒක ගැන කියන කතා වලින් ඒක අවුල් කරගෙන ඒක කරදරයක් කරගෙන තර්ක කරන කෙනාට දැනගන්න පුළුවන් මෙයා මේ ආගම සදාචාරයේ ඉස්සර කරගෙන කරදර වෙන කෙනෙක් කියලා. යම් කිසි කෙනෙක් එහෙම කරදර තියේදී සම්මාදිතේ තේරුම් ගන්න තමන්ගේ ජීවිතයට උදව්වක් මේ නැත්නම් සිනේහනයක් පාටපත් කරගන්නවනම් අන්න දැනගන්න පුළුවන් මේ මනුස්සයා ඒක අත්දකලා තියෙනවා අත්දකින්න උත්සාහ කරනවා කියලා. මෙන්න මේ පදනමේ ඉඳලා අපි බලමු භාවනා යෝගාවචර ජීවිතයකට අපි කොහොමද මේ සම්මා දිට්ඨිය මුල් කරගන්නේ කියලා මේ අනුගයිත සූත්‍රයේදී ਸਰවත්‍ංශ සඳහන් කරනවා පංචෛ භික්කවේ අංගේ අනුගයිකා සම්මා දිට්ඨි චේතෝපල චේතෝපල විමුක්තියයි චේතෝපල චේතෝපලාච හොති චේතෝපල විමුක්තියච පඤ්ඤාපලාච හොති පඤ්ඤාපල විමුක්තියච මාන්නේ දැනට තමන් ළඟ තියෙන සම්මාදිට්ඨිය කොයි තැනක හරි කමන්නේ ඒක පස්සාකාරයකින් අනුග්‍රහ කළොත් ඒක තන වඩා ගත්තොත් ඒකට සප්පාය සප කරුණු සැලසුවොත් ඒ සම්මාදිටිය ඵල ඥානයකට මාර්ග ඥානයකට හෝ ඵල ඥානයකට සමත පැත්තෙන් හෝ ප්‍රසන්න පැත්තේ تعلق කරනවා. ඉතින් ඒ සඳහා නිතරම අනුග්‍රහිත පහේදී ශීලය එමෙන්න තනිතරෝම තමන් තමන්ගේ සීලය ආවර්ජනය කරමින් වඩා වැඩි සීලයකට අධි සීලයකට නිතර එළඹී පෙළඹී වාසය කරන්න ඕනේ. නැතුව තමන් ඉන්න සීලයේ මෙත්තෙහි වෙනවා නම් ඒකේ චිත්ත කබල ආදි වශයෙන් කරන හිල් වෙච්චි, කැලල් වැටිච්චි, හං වැටිච්ච, ඉරිච්ච, දිරච්ච தත්වකටපත් වෙනවා නම් එතකොට සම්මාදිට්ඨිය මලකට ගන්න ගන්නවා. සීලෙ නිතරම අධි සීලයක් වඩපත් කර ගන්නවා. ඒක නිතර කල්පනා කරනවා. ඊගාට සුතය. සුති කියලා කියන්නේ අහුම්කම් දෙන ගතිය. බණ අහනවා කියන එකයි. එහෙම නැත්නම් දැන් කාලේ කියන්න පුළුවන් හොඳට ඒ වගේ සඳහා ලියවිච්ච පොත්පත් ධර්ම සාකච්ඡා ධර්ම සාකච්ඡා තමයි වෙනම කියන සුතේ තමයි මෙතන කියන්නේ. ඊගාට කියන සාකච්ඡානුගහිතේ සාකච්ඡානුගහිතේ කියලා කියන්නේ <clears throat> අපේ පැරණි සම්ප්‍රදාය හැටියට කාමතාන් සුද්ධ කරනවා. එහෙම නැත්නම් තමන්ට ඇති සැකසිත දෙයක් ප්‍රසිද්ධ සභාවකාරී කමන්නේ අවස්ථාව ලැබිච්චාම අහලා ධර්ම සාකච්ඡාය සුද්ධ කරගන්න. මේ විදිහට තමයි මේ මූල ධර්මය තහවුරු කරගත්තාට පස්සේ ශමත සම්මාදී ශමත අනුගායිත විපස්සනා අනුගායිත කියලා සමාධිය වඩන්න ඕන ප්‍රඥාව වඩන්න. මෙන්න මේ විදිහට තන වඩාගෙන යනකොට දැනලා තියෙන සම්මාදිට්ඨිය ඉහළ ඉහළ තත්ත්වවලට පිරිසිදු තත්ත්වවලටපත් වෙනවා. ඒ අනුව ඒ අනුග්‍රහිත සූත්‍රයට අටුවා සපේන අටුවාචාරින් වහන්සලා පෙන්නනවා සම්මාදිට්ඨි පහක් පෙළ ගැහෙනවා කෙනෙක්ගේ එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක්. පළවෙනියම තියෙන සම්මාදිට්ඨිය තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. ඒ කියන්නේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූලික සම්මාදිට්ඨිය. ඉතින් මේ සම්මාදිට්ඨිය ඒකට කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියනවා තමන්ගේ කර්මය තමන් සොකීය කොට ඇත්තේ. ඒ කර්මය තමයි අපිට කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිආරණෝ යං කම්මං කරිසාමි චත්තව දායාදෝ භවිසාමිති කියලා අපිට තමයි කර්මය දායාද කරන අපි ඉන්නේ ඥාතිය කරගෙන ඉන්නේ කම්ම දායාදෝ කම්ම යෝනි කර්මයේ මූල ආරම්භයේ යෝනිය කරගෙන බන්දු ඥාති මිත්‍ර කරගෙන මේ කර්මයේ විතරමයි අපිත් එක්ක එකට ගමන් කරන්නේ. ඒ නිසා අපි දැනට යමකට දුකකට හෝ සැපකටපත් වෙලා තියෙනවනම් ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. අනිකුත් දේවල් අවශේෂ කාරණා වෙනවා. අපි එම පෙරකල කර්ම කියලා. ඒ කර්මය සහ කර්මඵලය. ඇදහිම තියෙන කට්ටියට ඒක තියෙනවා නම් ඒක ඉස්මතු වෙනවා නම් හිතක ඒක එළඹෙනවා නම් ඒකට ඒ කෙනාට ලැබෙන වෙනස වැටහෙන කාරණාව තමයි සදාචාරය. යම් කිසි කෙනෙකුට කළ කළ දේ ඵල ඵල දේ කියන එක වැටහෙනවනම් එයා දන්නවා අපි කරන කිසිම දෙයක් අහ කියන්නේ මොන්නම දෙයක්වත් අහ කියන්නේ ඒ උදාහරණයක් වශයෙන් කියනවා පොල් ගහ වාගේ පොල් ගහේ ඔක්කොම දේවල් ප්‍රොජෙන්ට් ගන්න පුළුවන් මොනම දෙයක්වත් ඒකේ අහක දාන දෙයක් නැහැ ඒ වගේ තමයි අපි කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම එකක්වත් හංගන්න බෑ. එකක්වත් ප්‍රයෝජන නොදී යන්නේ. ඉතින් එහෙම පිළිගත්තට පස්සේ ඒක නා දැනගන්නවා මත්තේහි විවේක බුද්ධියක් සපක් විමුක්තියක් ලබන්න නම් මේ මොහොතේ ඒ විමුක්තියට බාධා වෙන දේවල් කරන්න එපා. ඒ තමන් ලබන විමුක්තියට එනනම් තම බලාපොරොත්තු වෙන විවේකයට අනුගෙන් උදව් ඉල්ලනවා නම් කාගවත් විමුක්තියට අත තියන්න එපා කාටවත් මේ කරදර කරන්න එපා. තා කාණිටයට කරදර කරමින් අනුන්ගේ මානසිකත්වයට අත තියමින් කවදාකවත් Tamange විමුක්තියක් හෝ විවේකයක් ලබන්න බෑ. ඒ නිසා මේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා හැම වැඩක්ම කරන්නේ සදාචාරාත්මක වගකීමෙන් යුක්තව. ඒක සාමාන්‍ය ඇස්බල්මෙන් බලනකොට මේ මිනිසා නැවතිල්ල වැඩ කරන මිනිස්සෙක් Tamange නිකුත් වෙන සද්දෙට පවා වග කියනවා. වැඩක් කරනකොට අනවශ්‍ය ශබ්ද කරන්න යන්නේ <clears throat> කම්මලක වැඩ කරත් <clears throat> භාවනා මධ්‍යස්ථානයේ කරත් ඒ වැඩින් වැඩි කරනකොට ශබ්ද නිකුත් වෙන එක කරන්න දෙයක් නැහැ. නමුත් අනවශ්‍ය සටපට නැහැ. ඒ වගේම අනවශ්‍ය විදියට කය දැඩි කරන්නේ වෙහෙස ගන්නෑ හිත මානසික අසහන ගන්නෑ යම් ආකාරයේ මානසික අසහන ගනිමින් යමක් හම්බ කරනවා නම් ඒ හම්බ කරපු දෙයෙන් කනකොට මානසික අසහනය එනවාමයි මොකද මේ මානසික අසහනය කියලා කියන්නේ පැතිරෙන බෝ වෙන විෂ බීජයක් ඒ මානසික අසහනය එක්කෙනෙක් ළඟ තියන්න බැරි මට්ටමට ආවට පස්සේ තමයි ඔකට මානසික අසහනය කියන්නේ ඊට පස්සේ ළඟ ඉන්න ඔක්කොට මේක බෝ වෙනවා එimhe බෝ කරලා ඇති කරන මේ තරංගය වෙන දෙයකින් වළක්වන්න බෑ. ඒක අපිට එනවා. නිසා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන එකනට කාය දුස්චර්ත වචී දුස්චර්ත දෙකේ වෙන්වීම පිළිබඳව සදාචාරාත්මක වගකීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකය විශේෂයෙන්ම පසුගිය දවස්වල තිබිච්ච කොමියුනිස්ට් ආගම මේක පිළිබඳව හරියට හදාරන්නේ නැතුව මේ කර්මේශා කර්මඵලය පිළිබඳව මිනිස්සයෝ රවට්ට ගන්න එක ආගම් කර්තෘන් විසින් Tamange පාත්‍රය පුරව ගන්න කරපු කතාවක් කිය. මේකෙන් මිනිස්සුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරන්න කියලා වර්තමානයේ තීනදී කඩා වඩා ගන්න කරපු මූල ධර්මයක් කියලා චෝදනා කරනවා. මිනිස්සු මේ දිනදා ජීවිතයේ දුෂ්චර්ය කර්මයෙන් පවෙන් බහිතව ජීවත් වෙන මිනිසුන්ට කර්මය කියලා දීලා බය කරලා ඒ මිනිසුන්ගෙන් ආගමට කීයක් හරි කඩා ගන්නවා. කඩාන කියනවා මට මෙහෙම සලකපන් සලකෝත් මම ඔබට මත්තේදී සුඛභෝගී ආත්මයක් දෙන බාට දිවි ලෝකයන්ට පාර කපලා දෙන්නා. එහෙම නැත්නම් මත්තේ හොඳ වෙනවා. දැන් කරදර වෙන්න එපා. දැන් මට සලකපන් කියලා ආගංකත්වවරු එහෙම නැත්නම් ඒ පූජක ගොල්ල මේ කම්මස්කතා ඥාන සම්මාදිටින් අර තැළෙන පෙන ජනතාව තව තව තව. නිසා සරුවඥන්සේ වැඩ ඉන්න කාලෙමත් ඒ උච්ඡේද දිට්ඨික වාදීව භෞතික වාදීන් මේ ආගංකත්වුන් සියලු දෙනාම උම්මත්තකයන් බව මේ අමාරු වැටලා ඉන්න මිනිස්සු තවත් පීඩාවට පෙළන්නම් බවත් චෝදනා කරන නිසා ਸਰවචන්සි යත්තන්ට ගහපා දෙන්න ගහ ගන්න බැන ගන්න කියන්නේ ਸਰවචන්සි කිව්වා ඒක පිළිගනිමු කියලා. කාටරි පෙන්වන්න බෑනේ මතු ආත්ම සප්ප දෙනවද නැද්ද කියලා. කවුද ඇවිල්ලා කියන්නේ. ඒ වුණාට ਸਰවචන්සි නිදර්ශන දෙකක් පෙන්නනවා. ඒ විදිහට යම් කිසි කෙනෙක් කර්මේශා කර්මඵලය කියලා දෙයක් නැතය ජීවිතේ පුළුවන් තරම් කාපල්ලා බේපල්ලා ජොලි කරපල්ලා කියන පදනමට වැටුණාට පස්සේ මේ මනුස්සයාට තියෙන එකම දෙයයි ඉන්දිය සංව ඉන්දිය පිනවි ඉදරම් පිනවීම පමණයි. ඊට පස්සේ ආ ඉදරම් පිනවන්න ගිහිල්ලා කාට හරි බාධා කරනවා තමන්ගේ අතුමත් වනාගතයට හිංසා කර ගන්නවාද කියන එක පෘථග්ජන මනස සීමාව දන්නේ නැහැ. ඒකට තමයි පෘථග්ජනය කියන්නේ. ඒ නිසා ඒ ගම්මසගත ඥාන සම්මාදිටිය නැතියැත්තෝ බොහෝ විට සාධාරණව අසාධාරණව ධාර්මිකව අධාර්මිකව තමන්ගේ ඉදurang පිනවීමට පෙළඹෙනවා පෙළඹිලා යම් දවසක උල්ලංඝනය සිද්ධ වුණොත් විචක්‍රමණය සිද්ධ වුණොත් එතනින් එහාට විශාල කර්ම රැස් කරගෙන කර්මපත රැස් කරගන්නවා ඒ කර්මපත පැත්ත පැත්තක දාමකෝ කර්මපත පිළිගන්නේ කර්මේ සකර්ම වල පිළිගන්නවනේ ලෝකයට බාධා වෙනවා අනාගතයේට මේ ජීවිතය අස්පනා පිට ඉස්සරහට අමාරුව වැටෙනවා ඉතිවිලංගේ බව වැටෙන්නේ ඒ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නකොට ඒ මනුස්සයා වග වෙනවා. සදාචාරාත්මක වගවීමක් වෙන්න නිසා එයා අර මල පණින වෙලාවේ විචක්‍රමණය වෙන වෙලාවේ උල්ලංඝනය වෙන වෙලාවේදී දැනගන්නවා දැන් නම් අනුන්ට කරදරයි වගේ කියලා. නැත්තම් දැන් නම් මේ යන වැඩ පිළිවෙලදී මගේ ලේ දුර්වල වෙනවා, ස්නායු දුර්වල වෙනවා, මොලේ දුර්වල වෙනවා. ශාමී ඇබ්බැහි හොඳ නැහැ කියලා තේරුම් ගන්නවා. ඒක නිසා මේ පුද්ගලයා වගවීමකට එන බව කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨි කියන කෙනාට හම් වෙන හික්මීම කියලා සර්වඥාන්සේ සාන්දෘෂ්ටික වශයෙන් අස්පනා අපිට සම්මාදිට්ඨිය කියන විය හැකි ආනිසංසක් පෙන්වන දෙකක් පෙන්නනවා යම් හේකින් කර්මේ සහ කර්මඵලයේ කියන එක තියෙනවනම් මේ පුද්ගලයා ඒ බැඳීම නිසා මත්තේදී මේ අද විඳින වගේ සැප වගේ හත් ගුණයක් සැප ඉස්සරහත් තියෙනවා කියලා බලාපොරොත්තු එක්කනට හම්බ යම් කෙනෙක් කර්මයේ සාකරණ ඵලෙ පිළිගන්නේ නැහැ. කවුරුට කරදුනත් මට කමක් නැහැ. ණය වෙලා හරි කමක් නැහැ මම සපවිඳිතෝ නැහැ කියන එක නම් ඒ අනුන්ගේ සැපයට බාධා කරමින් Tamange මත මත්ත අනාගතයේ කාවාසිනිය කරමින් මේ ගත කරන අසාධාරණ ජීවිත නිසා ශිල්පද කැඩුණොත් විචක්‍රමය වුණොත් ඉවරතන් ඉක්මවා යෑමක් සිදු වුණොත් ඒ මාස අනිවාර්යයෙන් විශාල කර්ම රැසක් රැස් කරගෙන මතු ජීවිතේදී තිබුණට වැඩිය දුක්ඛිත තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ දෙක කල්පනා කරන්න කියනවා ඉස්සරහට නොපෙන්න ගුඩ වූ গুপ্ত වූ කර්මේශා කර්ම ඵලය අදාන්න නැති වුණත් නිකන් සදාචාරාත්මක මට්ටමින් මේක තේරුම් අරගත්තොත් හොඳයි කියලා. හැබැයි අටුවාචාරින් වහන්සේලා බොහොම ලස්සන ඒ වගේම බොහොම පඬිත වේදනීය වූ නිරීක්ෂණයක් ඉදිරිපත් කරනවා. මේක සර්වඥ පදයක් වෙන්න ඇති. නමුත් මන් දන්නේ කොහෙන්ද ඒක ත්‍රිපිටකයේ දැක්කේ කියලා ලෝකේ ජනතාව කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වශයෙන් මනුස්ස සදාචාරයේ වැද්දගත් ලක්ෂණ දෙකක් තියෙනවා කියලා එකක් තමයි කවදාකවත් කම්මස්සකතා සම්මාදිට්ඨි කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය බහුතර ජනමතේ වෙන්නේ නැහැ කියන ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි පවුලක් ගත්තොත්, සමිතියක් ගත්තොත්, රටක් ගත්තොත්, නගරයක් ගත්තොත්, ජාතිය ගත්තොත්, එහෙම නැත්නම් ජාතින අතර ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි ඔක්කොමලා සම්මාදිටික කරන්න හදනවයි කියලා කියන්නේ විශාල විකාරයක්. වෙන්නේ නැති ಜಾති වැඩක්. ඒ නිසා හැමදාම මේ සම්මාදිට්ඨිය වල තියෙන ලාමකම සම්මාදිට්ඨිය පවා සුළුතරයක් කියන එක මතක තියාගන්න. ඒක බහුතරය කළ බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා සියලු දෙනා බුද්ධාන් කරන්න හදනවා කියන්නේ ඒක ඉතින් මනෝ විකාරයක් කියලා. ලොකු සංශයර විශාල වශයෙන් ලොකු සංශය ගැන පැහැදිලා කටයුතු කරපු ඒ පිරිසත් එක්ක ගත කරලා තිනවා බොහෝම තලතුණා තාමත්ම උග්‍රව බුදුහාම ලොකු සංශය අගය කරනවා. ඒ ඉන්න බැල්ලි පට්ටි දාන්න යනකොට දොර වහනවලු කාමීත්‍යාචාරකම්. බැලිටවත් දෙන්නේ නැහැ එළියට යන්න. මොකද ඒ අපි දැනගත්තේ අමාරුවෙන් මේ සම්මාදිට්ඨිය. ඒක නිසා සියලු දිනාට මේක දෙන්න ඒගොල්ලෝ උදව් කරනවා. එනිසා ඒ පක්කිර කෑ ගහනකොට දොරවහල ඇතුලේ දාලා තියනවා. මොකද එයා කාමීච්ඡාචාට වැටේ කියලා. ඉතින් ලොකු සංසය hina වෙනවා. මේ වගේ මේවා මේ ගැඹුරු කාරණා මේ සත පහට දායර තුට්ටු දෙකට දාගත්තට පස්සේ අපි සීල දෙනා සම්මාදිට්ඨිය කරන් දානවා. ඒ කියන්නේ තමන්ගේ සම්මාදිට්ඨිය කියන මොකද්ද අඩුපාඩුවක් තමයි. ඒ නිසා අපිට කවදාකවත් මතක තියාගන්න මුළු පවුලක් මුළු ගෙදරක් මුළු නගරයක් මුළු සභාවක් මුළු ලෝකෙම සම්මාදිට කරන්න හදනවා කියලා කියන්නේ විකාරයක් ඒකට සාපේක්ෂව කතාවක් කියනවා නම් ඔය අන්‍ය ආගම් වල තියෙනවා නැත්නම් කතු මේකෙත් තිබුණා ඒක මේ කොමියුනිස්ට් ධර්මෙත් තිබුණා මේ ලෝකයේ සියලු දෙනාම කොමියුනිස්ට් වෙනකන් මොන අසාධාරණෙන් හරි කමන්නේ කොමියුනිස්ට් ධර්මෙ පතුරන්නේ කොමියුනිස්ට් ධර්මයේ හොඳ හම්බ වෙන්නේ සියලු දෙනාම කොමියුනිස්ට් වුණාට පස්සේ. ඉතින් ඒ කොමියුනිස්ට් පත්‍රීම සඳහා වසල වැඩ කරා. ගහලා වැඩ කරා. ඒගොල්ලෝ තරම ඇදහුවා. මේක කොමියුනිස්ට් ධර්ම විරුද්ධ යන කෙනෙක් ඕන කෙනෙක් විනාශ කරවට කමන්නේ මොකද ලෝකෙම කොමියුනිස්ට් වෙච්ච දවසේ අපිට සියල්ල ලැබෙනවා. ඒක දේව රාජ්‍ය පහළ වෙනවා. ඒට දීයන්වංශ එනවා. එතකන් ප්‍රතිතද කරගන්නilla සාදු කීම් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව් කියලා ඉතින් පෙළපාල යනවා අර ලොකු සාචින්න කාලේ අපේ කේමලන්සස මාතර පැත්තේ ඉතින් කියනවා ඉතින් ඇවිල්ලා මිරිස් නැතුව හොද ගන්න සීන් නැතුව තේ පොන්නක් කියපු කාලේ සාදු කීම් පෙළෙන වුන් කියලා ස්ටේජ් එකේ ඉන්නකොට අහගෙන ඉන්න කට්ටිය ඒ සාදු කීම් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියකට ඥාව් කියනවා කටේ ඥාව කියනොත් එච්චරලු කියන්න පුළුවන් කටපාඩ පණ නැහැ. ස්ටේජ් එකේ ඉන්න කට්ටිය පරිතත කරගෙන සාදුකින් පෙළෙනවා කියන. ඒගොල්ලේ කියන්නේ බොරුවට නෙමෙයි ඒගොල්ලන්ගේ ඇදහිල්ලක් තියෙනවා මේ දුක් විසඳන්තාවෙන් හරි කමන්නේ කීයරේ ටැක්ස් එකක් අරගෙන ඡන්දේ ඊළඟට කොහොම හරි කරලා මුළු ලෝකෙම මේ කොමියුනිස්ට් කරපුවාම හරියි. මේක බුදුජානනාංශයේ මුලින්ම ගලවලා දානවා වික්‍රමටවත් හිතන්න එපා. සීලු දෙනාම සම්මාදිට්ඨික වෙයි කියලා. ඒක හීනයක්. ඒකෙන් වෙන්නේ තමගේ පෙට්‍රල් පිච්චෙන එක විතරයි. එක. දෙක සම්මාදිට්ඨිය ලෝකෙට එන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. මේ කියන කම්මසගත ඥාන සම්මාද. කම්මසගත ඥාන සම්මා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින දෙයක්. ඒක සුළුතරයක් කොහොමවත් ලෝකේ සුළුතරයක් මේක කරගෙන යනවා. බුදුජානනාථේ කරන්නේ සුළුතරයෙන් අරගෙන මේකේ දින ශ්‍රේෂ්ඨත්වය පෙන්නනවා මිස උන්වහන්සේවත් කියන්නේ මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය මම සොයාගත්ත දෙයක්. නැත්තම් මම මේ මගේ ප්‍රයත්නයේ විචිරු දිනාම කම්මාදි කම්මතගත ඥාන සම්මාදිට්ඨියපත් කිරීම කියලා මේ ලාමක තුත්තු දෙකේ වැඩකට නේ බුදුහාමර පාවිලා තියෙන්නේ. ඒ නිසා අපි බුදුහාමර අනුගමනය කරනවා නම් අපිට එකයි ඒකේ සතුට වෙන කාරණා තියෙන අනේ කොහොම හරි අපි අර සුරුතරයට වැටලා ඉන්නේ. අපි කර්මේ සහ කර්මඵලය අදානව බුදුජානන් සදා කරනවා. ඒ කර්මේ සහ කර්මඵලය අදාන කම්මස්සගතා ඥාන සම්මාදිටේටපත් වෙලා සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනායෙන් අනුග්‍රහ කරේ නැත්තම් ඕක එහෙමම මිලාන වෙලා යන්න පටන් ගන්නවා. ගිය වෙලා යන්න පටන් ගන්න යන යන කෙනා අහන අහන කෙනා ඔය කර්මేశා කර්මඵලය අදාන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ බිස්නස් කියන්නේ බිස්නස් කියනකොට බොරු කියන්න ඕනේ. දේශපාලනය කරනකොට බොරු පොරොන්දු දෙන්න ඕනේ. ආර්ථික විද්‍යාවේදී තමන්ගේ කටපට පිරවීම පිළිබඳ විතරයි ආර්ථික විද්‍යාව උගන්වන්නේ. දානයක් පිළිබඳව කතාවක් ආර්ථික විද්‍යාව මොකට විද්‍යාවෙන්වත් වර්ණ ගන්න බෑ. ඒ සමාජ සේවයට බැහැලා තියෙන ඔක්කොමලා අඩු ගානේ කම්මස කතා ඥාන සම්මාදිටවත් අදහන් නැති උල් බොරු කාලේ. මොකද අර තමන්ගේ තියෙන අර කැතර කුණු වහගන්න සමාජ සේවයට බහිනවා gedeට මරගාතේ. ලෝකෙට පරකාසයි. මේ එක්කිනකොටවත් අඩු ගානේ කම්මස්ස කතා ඥාන සම්මාදිටියවත් තියෙනවා නම් කරන්න තියෙන්නේ අනේ අමාරුවෙන් නැත්නම් අහම්බෙන් කියමුකෝ මේකට අපි වැටුණා අපි කියන්නත් බෑ මම වැටුණා අනේ මගේ මේ සම්මාදිට්ඨිය මං කොයි ආකාරයෙන් අනුග්‍රහ කරන්දෝ කියලා ඒක සීලයෙන් සුතයෙන් සකච්ඡාවෙන් සමථ විපස්සනෙන් අනුග්‍රහ කරනවා නම් සර්වඥයන් සඳහන් කරනවා මේ සම්මාදිට්ඨිකය ඒ කියන්නේ තමන්ගේ කය වචන දෙක දැනටමත් ඉක්මවා ගත යුතුයි කියන සදාචාරාත්මක වගකීමට වැටි මිනිහා ආචාර ධර්ම තමන් තුළ ඇති කරගන්න ඕනේ කියන බයලජ්‍ය දෙක ඇති මිනිහා නැත්නම් ලෝක ලෝකපාලක ධර්ම දේව ධර්ම ඇති කරගත්ත මිනිසයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ කය වචන දෙකේ හික්මීම වැඩි කල් yaadෙන්නේ නැහැ හිත හික්ම ගත්තේ නැත්තම් හිත ඇතුලේ නිතරම පරිඋත්ථාන කෙලෙස් තියෙනකන් ඔය වීචිකම කෙලෙස් කොයි වෙලාවේ කීකරු වේද කොයි වෙලාවේ විතික්‍රමණ වේද කියලා උල්ලංඝන වේද කියන්න බෑ. ඒ නිසා මේ මනසට තේරෙනවා සීලේ දුරද කියන්න නම් හිතේ හික්මීමක් අවශ්‍යයි. එවන්තන් සීලය රැකීම සඳහා සමාධිය අවශ්‍යයි කියන එකයි අපේ මේ භාවනා වචන වලින් කියනවා. ඉතින් මේ මනස ඒ නිසා දන්නවා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ලැබිලා හරි දිට්ඨියකින් කටයුතු කරනවා. යා සමාධි භාවනාවට බහිනවා. මේ පිච්කම කියලා නෙමෙයි පරිඋත්තාන කියලා සම්බන්ධයි. ඒක තමයි අපි මේ උපචාර සමාධි, අර්පණා සමාධි, රූප ධාන, අරූප ධාන වශයෙන් පැතිකඩ රාශියක විස්තර කරන්නේ මේකේ සෑහෙන දුරට යනකම් අරුවත්යන්සි ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඒ හිටපු ආසන්නයේ හිටපු පරිබ්‍රාජකයෝ සමහර බමුණෝ පවා පුරුතුගල තිබුණා. සර්වඥ ඒකේ හේමම ශාසනයට ගත්තා. නමුත් උන්වහන්සේක දියුණු කරා. දුරු කළ ක්‍රම මේ සමාධිය ඇති වෙනකොට ඒකේ ප්‍රපංච කරන ගතියක් ඇදෙදි තියෙනවා. ඒකට තණ්හා කරන්න ඉඩ තියෙනවා. ඒකට මාන්නයක් වශයෙන් මම සීලවන්තයි සමාධිමන්තයි අනිකුල සීලවන්ත නැහැ සමාධිවන්ත නැහැ කියලා තමන් උසස් කළා කියන උසස් උච්චමානයක් ඉඳිද තියෙනවා. එනතන් තමන් ළඟ තිබුණු සීලයක් අත්නොත් තමන් ළඟ තිබුණු සමාධිය කරනොත් හීනමානකට වැටෙන්න තියෙනවා. ඒ වගේ මේක දෘෂ්ටිගත වෙන්න ඉඩ තියෙනවා මේක මගේ කියලා. මේ රකින්න සීලය මගේ සීලය. ඒකෙන් ලැබෙන ආනිසංස මටයි ලැබෙන්න ඕන කියලා. ඉන්නේ දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතුව සමාධිය වඩනවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒක භයානක බුදුරජාණන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්නලා තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේදී ධර්මචාන්සේ සඳහන් කරනවා මේ දෘෂ්ටි 62කින් 49ක්ම අහුවෙන්නේ සමාධිය තියෙන අයට කියලා. සමාධි භාවනා කරන අයට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. තවත් 13ක් දෘෂ්ටි තියෙනවා හොඳ ඥානවන්තයින්ට විතරයි කහුවේ. ඒ නිසා දික්ටි එකක්වත් වෙන්නේ සීලේ නැති මොඩෙයින්ට. එමිසෝ තියෙන කටබඩ පුරවන එක විතරයි. එමිසෝ දෘෂ්ටි ඛණ්ඩද කියලා එමිසෝ පැත්ත කරනවා. ඒ නිසා යම් කිසි වෙලාවකට සීලෙන් සමාධියෙන් ආඩ්‍ය වෙනකොට අනිවාර්යයෙන්ම ඔය දිට්ඨි 62 එකට වැටෙනවා. ඉතින් මේක මම දින්ද කිය දේවල් ඊයේ කඩවැටිලක් වෙන්නේ. නමුත් මේ තේරවාදයේ තියෙන පොහසත්කම කියලා කියන්නේ ඔබ මේ පාර යනකොට මෙතෙන්ට එන්න බොහොම අමාරුයි සිල්වන්ත වෙනවා කියන එක අමාරුයි. දැයින කැපකිරීමක් කරනවා. සීලක ඉඳලා සමාධියක් කරන නරතු කරනවා කියන එක බොහොමත්ම අමාරු හත්ඥාම පැට්‍රෝල් ටිකක් ඊතර ටිකක් විවෘත වාදනයක තියාගෙන වගේ ඕක උලකට ගහගෙන යනවා. නමුත් ඉතින්ද යනකොට ඒක අමාරුවෙන් ලැබුවාට මොකද ඒකට වෙන පෙරේචෝ જાතියක්, ඒකට වෙන භූතයෝ જાතියක්, පිසාචෝ જાතියක්, යක්ෂයෝ જાතියක්, අමනියෝ જાතියක්, අමනුෂ්‍යයෝ જાතියක් කියනවා. ඒගොල්ල මේක වාහෙලා ගන්න. ඒක ස්වභාවිකයි. ඒ නිසා මෙහෙම මෙතෙන්ට යනකොට මේක මේ සෝහනේ කෙවල් හදන්න යනවනම් යක්කුන්ට බය යන්න එපා. මේක දැනගෙන යන්න ඕනේ මේ ඇති වෙන සීලේ මේ ඇති වෙන සමාධියේ කවදාකවත් මට මාන්නයක් ඇති නොවේවා කවදාකවත් මේකට මට තණ්හාවක් ඇති නොවේවා කවදාකවත් මේක මම දිටිගතික නොවේවා මේක මේ ඇති උනේ මටයි කියලා දිටිගත නොවේවා කියනවා නම් ලොකු ප්‍රශ්නයක් මතුවෙන ආධ්‍යාත්මික ජීවිතයේ ඒ ලැබෙන සීල ආනිසංශ සමාධි ආනිසංශ තණ්හා මාන දිට්ඨිය වලට වට ගන්න නැතුව ඒව ගැන අපේක්ෂාවක් නැතුව ඒව වඩන්න කොහෙන්ද උද්‍යෝගයක් පහළ වෙන්නේ කොහෙන්ද ඒකට මෙහෙයුමක් පහළ වෙන්නේ එහෙනම් මොකටද මේක හදන්නේ ඒක නිසා ඒ සමාධිය වඩනකම් සමහර විටක උද්‍යෝගයේ පහළ වෙන වීම සඳහා ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කර ගැනීම සඳහා චේතන ඇති කිරීම සඳහා සරුවචනාංශේ පවා උඩගෙඩි දෙන වෙලාවක් තියෙනවා එනකොටම දන්නවා මේකෙන් උනන්දු වෙලා ඉස්සරහට යනකොට මෙහා දික්කිය වලට අහු වෙන තැන ඊට වැඩි. ඒක නිකන් හරියට කිල්ලෙක් වැඩි විපත් වුණාට පස්සේ ඒ කිල්ලකේ රසායනික සාධක විනාශකම් ඇති වෙන පුරුෂාන්තරයට ගියොත් කෙලසෙනවා. ඒ නිසා කුලකාන්තාවක කෙල්ලෙක් වැඩි විපත් වෙච්චාම ගෙට කරනවා කියලා එකක් කරනවා. යන්න දෙන්නේ නැහැ පුරුෂාන්තරයට. ඒ ඒ කාලය ඇතුළත පේන්ටක් කියන්නේ. සාමාන්‍ය කොට හලුවන් ගාලා කියලා කියන්නේ නාවනකම් පුරුෂේ පේනවත් කියන්නේ ඔක්කොම කාන්තාවන් අතර තමයි කියන්නේ. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ මේකේ මේකේ තියෙන සූක්ෂම බව, මේකේ තියෙන සංවේදීකම, මේකේ තියෙන මේ විස බීජ වැටෙන බව දැනගෙන උනාචේ ඇති කරපු ඒ ගෙට කිරීම තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන පැවිදි කරගන්න. ඒකෙදී ආයතනයක් ආයේ කාම ලෝකයට දාන්නේ නැහැ. කාම භෝගින් සම්බන්ධ කරන්නේ ටික කාලයක් අර තුවාලේ වේලෙනකන් තුවාලේ පිට වහලා තියෙනවා ඔපරේෂන් එකේ පස්සේ. මොකද නැත්නම් ඒ තුවාලේට හරියට වනමුකේට විස බීජා දෙනවා. ඒ වගේ මේ සීලයක් අලුතෙන් සමාදන් වෙච්ච ගමන්. එනතන් සමාධිය අලුතෙන් ඇති වෙච්ච ගමන් වනමුකේ බොහෝමත්ම විස බීජා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඊටාත්ම සූක්ෂමව සර්වචනාංශ මේකට සම්පදා වශයෙන් පෙන්නලා දීලා තියෙනවා උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා. ඒ මේ සිව් මේ සංග්‍රහ වස්තු වල උත්ථාන සම්පදා ආරක්ෂක සම්පදා. ඇත්තටම මේ අපි පිළිසේ උත්ථාන සම්පදාවේ මම දකින්න කිසිම වැරද්දක් අන්තිම අපේ දුර්ලභම තියෙන ආරක්ෂක සම්පදාය. අපි වක්‍රදේ හකුරු හංගන මොඩියෝ. තකතිරු. ඒ මොකද අපිට පෙර පින තියෙනවා ඒ කම්මස්කතා ඥාන සම්මාදී කිය ලේවලටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි ඒක යම් ආකාරයෙන් මේක දැඩි කරලා සීලයේ වශයෙන් රකින්න. මේ මධ්‍යන නතර නොවි අපි ශක්ති ප්‍රමාණය පැත්තකටලා බණ භාවනා කරනවා අපි කියමු සමාධි භාවනා කරනවා චිත්ත ඒකාග්‍රතාවය ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා මෙතන ඉන්න ඔක්කොටම වගේ එක යම් ප්‍රමාණයක රස බලන්න ලැබිලා තියෙනවා නමුත් අපි දන්නේ නැහැ මේ ලබාගත් සීලය මේ ලබාගත් ඒ චිත්ත ඒකාග්‍රතාවය මොන தත්වයන් යටතේද වැඩෙන්නේ මොන தත්වයන් යටතේද නැසෙන්නේ අපේ ලෞකික ඥාන තර්ක ඥාන කොච්චරක් ඒකට විරුද්ධව කටයුතු කරනවද බුදුහාමුදුරුවෝ පෙළලා දීලා තියෙන ආර්ය ධර්ම විනය කොච්චරක් මේක රකින්න උත්සාහ කරලා තියෙනවද මේ ශාල ලෞකික ඥාන සහ ධර්ම විනයේ පුදුමාකාර වෙනසක් තියෙනවා උපමා උපමේය වල විතරයි සමානකමක් තියෙන්නේ සම්පූර්ණ පෙන්වන දිශාව වෙනස් නමුත් අපි මේ මේ සීලයක් අගය කරන සමාධියක් වඩන අපි මේ ලෞකික පැත්ත අගය කරන්න ගිය ගමන් ඒක අනිවාර්යයෙන්ම නෛර්යානික ධර්ම විනය පාගා දැමීමක් වෙනවා ඒක අපේ අර රැකිච්ච සීලය දුර්වල කරලා දානවා ඒ වගේම සමාධිය ඒකාන්තෙම චිත්ත පීඩාවෙන් සිටිනවා මට ඊයේ සමාධිය තිබුණා අද නෑ කියන විතර අපිට මතක් වෙනවා එහෙම නැත්නම් මට එදා මෙහෙම තිබුණා අද නෑ කියන්න. ඒකේ හොඳටම පේනවා ඔබට යමක් දුන්නට මම රකින්න දන්නේ නෑ කියලා. ආරක්ක සම්පදාව නෑ කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒක නිසා මේ Brahmacharya ජීවිතය කියලා කියන්නේ නැත්නම් මේ විපස්සනාව කියලා උත්කෘෂ්ඨයෙන් සඳහන් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔය කියන සීලියත් ඔය කියන සමාධියත් උපයාගත්තට පස්සේ ඒක මේ Tamanට කටුවටුන්නක් නොවීම පිණිස. ඒක Tamanට පොල්කටු මාලයක් නොවීම පිණිස. ඒක නිකන් Tamanට ඇන ගන්න පීයක් දැලි පීයක් නොවීම පිණිස මේක සුරක්ෂිතව රැක ගන්නා හැටි. එනතම් ආරක්ක සම්පදාව කියන්නේ. එනිසා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය යම් ආකාරයකින් සමත සම්මාදිට්ඨියට නැංගුවාට පස්සේ මතක තියාගන්න හොඳට කපපු හොඳට කැපෙන පණරේ තියෙන නැත්නම් හොඳ වානේ කඩුවක් ගෑවට පස්සේ ඒක කුපිය දාන්න නැතුව තිබෙන තියෙනවයි කියලා කියන්නේ ඒ කිය ඊළඟන කරන කෑමක් තමයි. එනතන් තුවක්කුවට බුලට් එක දැම්මට පස්සේ සේෆ්ටි කැච් එක දැම්මේ නැතුව තියෙනවායි කියලා කියන්නේ පොඩි ළමයි ඉන්න තැනක හතුරන් ඉන්න තැනක නම් ඒක ඉතින් අර තිබුණට වැඩිය අනතුරුදායක තත්ත්වයක්. ඒ නිසා විපස්සනා වෙදී මේකට ගැල්වනයිස් කරලා දෙනවා මේකට. එහෙම නැත්නම් මේක ආරක්ෂක යන්ත්‍රයක් කරන් දෙනවා, හිල්ලේ අතර දෙනවා වගේම පලියත් අතර දෙනවා. ඊට පස්සේ මේ ලැබිච්ච උපයාගත් ඒ ශීලය, ඒ සමාධිය තමන්ටවත් අනුන්ටවත් මත්තරවත් වර්තමානටවත් කරදර නොවීම පිණිස ශිල්පීය ක්‍රමයක් උගන්වනවා. මේ කියන්නේ ආරක්ක සම්පදා නැත්නම් මේ කඩුවට කොපුව වගේ. ඉතින් ඒකත් බොහොම ලස්සනට උපදාලා හරි ගැසලා තියාහිට කොපියෙන් කරන්නේ අර ඉතාමත්ම සියුම් කපාගත්ත කඩුව ඒ පන්නරේ නැති නොවීම පිණිස අවශ්‍ය වෙලාවට අරගත්ත ගමන් වැඩ ගන්න පුළුවන් වෙන විදිහට අරස කරනවා. ඒ නිසා මේ සමථ සම්මාදිට්ඨිය දැනගත්තට විපස්සනා සම්මාදිට්ඨිය නැත්තම් අර සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න දික්ටිගත වෙන්න තියෙන අවස්ථාව කියන භ්‍රමජාල සූත්‍රයේ යටින් හංගලා පෙන්වන කාරණාවට අහු වෙන්නේ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට සීලයක පිළිපදලා සමාධියක නැත්නම් සමත සීල මේ සාකම්මස්කතා ඥාන සමාධිය සමත සම්මාදිට්ඨියට ගිහිලා විපස්සනා සම්මාදිට්ඨියට ගියාට පස්සේ ඉස්ස ගිනි ගත්තක වගේ තේරෙනවා මේ ආරසාව කොහොමනම් කරන්නද කියලා. මොකද ලෝකය කියලා කියන්නේ තද්ද බල ගැටුම් ස්ථානයක්. ඔය කපු කපුවක දාපු කඩුවකට ඉන්න දෙන්නේ නැහැ. අර සිංහලයේ දවසල මේ කියලා තියෙනවා කඩුවක කොපුවක ඉන්න වෙලා නැත උදරට යුද කිනිපත්තු වෙලා කියලා කොපි දාන්න වෙලාවක් නැහැ කඩුව. ගත්තා කැපුවා. ඊගව දවස් වලට තා හතුරෙක් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් කඩුවට කොපුවේ ඉන්න වෙලාවක් නැහැ. ඇත්තටම බලනකොට මේ අද තියෙන ලෝකයේ ඒ අරසා කරගෙන ඉන්නවා කියන එක අර ගොරෝසු නිකන් මේ මන්නගත්ත කරස කරන වගේම නෙවෙයි. හොඳට කැපෙන කඩුවක් හෝ දැලිපියක් ගෑවට පස්සේ අරසා කරන්න ගියාට පස්සේ තියෙන යකෝ මේක මේ හොඳට කැපෙන්න හදලා අරසා කර කර කාම මාර්ග ඥානට යන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ මොන තරම් වියදම් අධික වැඩක්ද කියලා. මොන තරම් වෙහෙසක්ද කියලා. මේ වමනයක් ගන්න එනකොට වමනේ නොකර ඉන්නවා. ශුක්‍ර වේගයක් ඇවිල්ලා ශුක්‍ර පිට නොකර ඉන්නවා. මල පහෙන් ඇවිල්ලා මල පහ නොකර ඉන්නවා. මූත්‍ර වේගයක් ඇවිල්ලා මූත්‍ර පිට කරන්නේ නැතු වගේ අපස්මාර රෝග ඇති කරනවා. මේ විපස්සනා සම්මාදිට්ඨිය ආවට පස්සේ ඉසගිනි ගන්න පටන් ගන්නවා. මොනවද මේ සඳහා කැප නොකළ යුත්තේ මම කොච්චර අමාරුවෙන්ද මේ සීලය ඔසෝලා තියාගත්තේ කොච්චර අමාරුවෙන්ද මේ සමාධිය ඔසෝලා තියාගත්තේ. ඔක හැමදාම මට පුළුවන්ද ඒ අවශ්‍ය වැඩේ ගන්නතෝ රැක රැක ඉන්න කියන එක පුද්ගලික ප්‍රශ්නයක් වඩපත් වෙනවා. දැවෙන ප්‍රශ්නයක් වඩපත් වෙනවා. ඉසගිනි ගත්තක වඩපත් වෙනවා. අන්න එතනයි අපේ දෝෂෙ තියෙන්නේ. එතනදී අපි අත්තාම තමයි මේක නැව නැවත ගන්නවා. ආය ආය හොදලා මඩේ දානවා වගේ ආයෙත් කොහරි කඩුව කියලා යනවා. මේක ගිහිලා එනකොට ඒක කොහරි වැදිලා කැපිලා නාස්ති වෙලා එහෙම නැත්නම් මුණාට කැඩිලා ඉතින් ආයෙ ගන්නවා. අන්න ඒ වගේ අපි අර මොකද්ද මේ ගිනි ගන්න දණ්ඩේ උපමාව කියනවා වගේ එහෙම නැත්නම් මේ කපුටෝ කැම ගිනිලා උළු වලලට හංගනවා වගේ අඟුලිමාල කරේ දාගන්න ඉස්සෙල්ලා අඟුලිමාලේ කරේ දාගන්න ඉස්සෙල්ලා මිනිස්සු කපලා තැන් තැන් වල මේ ඇඟිලි හැංගුවා වගේ මේ වෙනකොට ඒ ඇති වෙච්ච සීල කැඩිච්ච ප්‍රමාණ, ඇති වෙච්ච සමාධි කැඩිච්ච ප්‍රමාණ අපිට ගණන් කළ ඉවර කරන්න බෑ. ඒක නිසා අපිට කිය හැකි මේ වගේ පරිසරයක ඉන්න අපි නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා අපිට කියන්න පුළුවන් බටහිර ලෝකයා එක කෑම වේලක් කන්න ගියාම විෂිකරණ තරම් දේවල්. මේකට කියනවා පාරිභෝගිකත්වය කියලා. තුන් දිනක් කෑවොත් සම්පූර්ණ කුණු බක්කයක් ඉවරයි. ඇඳක් විසි කරනවා, පිඟානක් විසි කරනවා, ඔක්කොම විසි කරනවා. කන දෙමු 130ක් 40ක් විසි කරනවා. ඉතින් ඊට පස්සේ ඒකට තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. ඊට පස්සේ වෙනම තියෙන සමිති සමාගම් අර විෂ කරන දේවල් චක්‍රීකරණය කරන්න මෙහෙන් ගියානම් එහෙම මිනිස්සුන්ට පුදුම හිතේ. ඒක කියන්නේ මේ භෞතික දේවල් පාරිභෝගිකත්වය. මේ ලංකාවගේ රටවල තියෙන ආධ්‍යාත්මික දේවල් පාරිභෝගිකත්වය. අපිට ගාණක් නැහැ මේ ඇති කරගත්ත සීලය දැන් කැඩෙනවා කියන්නේ. ඇති කරගත්ත සමාධිය දැන් කැඩුණා කියන ගාණක් නැහැ. මොකද හේතුව විපස්සනා සමාධිය නැතිකම. අපිට මේ උත්හාන සම්පදාව පිළිබඳව අපි කොච්චර පරිචත කරගත්තත් ආරක්ක සම්පදාවකින් බලනකොට ඇහිදල් කුඩේට වතුර පුරවන කට්ටියක් වගේ. ඉතින් ඒ නිසා විපස්සනා සමාධියේ දැඩි වෙන්න දැඩි වෙන්න ඒක කියලා දැනගනවා පින් කිරීම කියලා කියන්නේ මොකද්ද? ඇබ්බැහියක් අපි එකම පරමාර්ථ විද්‍ය පවුන කිරීමයි කියන්නේ. ඒ තරම් පව කරන්න අවස්ථාව තියෙනවා. ඒ තරම් මේ උපයාගත දේ නාස්ති වෙන්න ඉඩ තියෙන නිසා මේ මිනිස්සයා ඒ සම්මාදිට්ඨි විශේෂයෙන් විපස්සනා සම්මාදිට්ඨි ආවට පස්සේ සබහාශීලී වෙනවයි කියලා කියන්නේ විශාල අර කොටහළු වෙච්ච කෙල්ලේ පුරුෂාන්තරයට ගියා වගේ තමයි. ඒ පුරුෂයන්ගෙන් කවදා තාරසාව නම් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැත්තම් අපචාරය යොදවනවා. ඒ වගේ තමයි සබාශීලී වෙනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි කර්මාන්තශීලී වෙනවා කියලා. තම තමයි වචන වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි නින්දට පර වෙනවා කියලා කියන්නේ. මේ වගේ ඊ වැඩ කටයුතු දිහා බලනකොට අපි තාම පුරුදුලා තියෙන එකට ලෝකෙට බලනවා. මේකට හේතුව මම කරා මිනිස්සු වෙනවා වැඩි. එනතම මට එක එක වැඩ කියනවා වැඩි. එහෙම නැත්නම් මයිත් එක්ක කතා කරන්න එනවා. නානා ප්‍රදේව කතා කරලා කියනවා. ඉතින් ඒකෙදී අපි දන්න කුලකාන්තාවක් තමන්ගේ කුලගර්වය රැකගන්නේ සමාජයට බැනලා නෙවෙයි කෙලෙස් උනොත් ආය ගන්න දෙයක් නැති නිසා ඒක රැකගෙන. එහෙම නැත්නම් මේක තනකදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා ශද්ධාන්ත කුලේ යතා උගේ නැත්නම් හත්පොලයි කියලා කියනවා හත්පොලක් බිම ගෑවෙනවා කියලා කියනවා. වලිගේ බිම ගෑවෙනවා කකුල් අතර බිම ගෑවෙනවා හොඳේ බිම ගෑවෙනවා ලිංගේ බිම ගෑවෙනවා. ඒක තමයි ඌට හත්පොලයි කියලා කියන්නේ. හොඳේ කොච්චර බිම ගෑ වුණත් ඌ කවදාකවත් කකුල් දෙකට පාග ගන්නෙ නැහැ කියලා කියනවා. බැරි වෙලාවත් අලියට අලි හොඳේ කොන පෑගුණොත් ඒක තමයි අවසානය. එනිසා ඌ නාන්න ගියත්, බුදියන්න ගියත් කොයි දේ කරත් හොඳේ බේරගෙන කටයුතු කරනවා වගේ ඒ තමන් උපයාගත්ත සීලය, උපයාගත්ත සමාධිය බේරාගෙන කටයුතු කරන්නට අලිය කාටවත් දොස් කියන්නේ නැහැ. ඌ දන්නවා ඌ තමයි බරම සතා පෑගුණොත් ඌටමයි අමාරු ඌ හොඳේ පාග ගන්නෑ. ඒ වගේ මේ මනුස්සයා ඊට පස්සේ මුළු සැලසුමම ජීවිතේ කරන්නේ මේ සීලය අජිත් අසබල අකල්මාශ්‍ය කියන කාලෙට කබර වැටෙන්නේ නැතුව කබර වැටෙන්නේ නැතුව බාධා වෙන්නේ නැතුව කටයුතු කරන්න. උනොත් කාටවත් දුස් කියලා වැඩක් නැහැ. ඒ වගේම සමාධිය ගැන කතා කරනකොටත් සමාධිය ඇති වුණාට පස්සේ සමාධිය ඇති වුණාට පස්සේ කඩාගත්තර පස්සේ කාටවත් දොස් කියලා වැඩක් අන්න ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. ඒක නැති කෙනාට ඒක නැති කෙනාට කොච්චර භාවනා කරත් අහලේ අහ කියන්නේ මොකද ඇතින් පෞසිත වීම අඩුයි. නමුත් එnde end දිගින් දිගටම තේරෙනවා. එයා හිතන්නේ මේ පිටකත්ය කරදර කරනවා කියලා. සම්මාදිට්ඨිය තේරෙනවා දෙවන්නේක් මේකට නෑ. මේ කරදර පවා මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මේ කරගන්න එපා මේ කරදර ඉන්නේ තමන්ගේම තකරියෝගම නිසාමයි චපලකම නිසාමයි වෙන මොකක්වත් නැහැ එහෙම නැත්නම් මෝහේ නිසාමයි කියලා අන්න ඒ කටයුත්තේදී බලනකොට අපි අනුකම්පාවක් නම් ඉල්ලන්න පුළුවන් කමක් නැහැ ඒ මොකද මේක සුද්ධ වශයෙන්ම දේශනා කරලා තියෙනවා සරුවචනාංශේ ඉන්නේ දැන් ඉස්සරට වැඩිය බොහොම දේවල් වල පටලැවෙන තැනක පිටේ වනේ තියෙන මීමා වගේ වනමුකේ පාදලා තියෙන්නේ පිටුක තනීප වෙනකන් අරස කරගන්න. එහෙම නැතු මේ සදාකාලිකව වනමුකේ තියාගෙන සනීප වීම පැත්තකට දාන කතාව තමයි අපි හිතන්නේ මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මේ ජීවිතේ මේක කෙලවර කරන්න බෑ කියන සාපේ. නිසා ඉක්මනට කරන් තියෙන මේක පෑවු වනමුකේ පෑදුවා ඔපරේෂන් එක කළා දැන් සනීප වෙනකන් මේක බැඳලා ඒ ලෙඩ වෙන සුව වෙන කෙනෙකුගේ චර්චිතයෙන් එයා බොහොම නිස්සද්දව කටයුතු කරන්නේ කර්මාන්ත වේදිය යෙදෙන්නේ නැහැ බහු ජන තන ඉන්න තැන් වලට යන්නේ අරසා වෙනවා. ඒ නිසා කියන යෝගාවචරයට ලෙඩෙකුසේ නැවතිල්ලේ වැඩ අඩු කරගෙන අරස කරන්න කියලා. ඉතින් මේ සෞඛ්‍ය සම්පන්න මිනිස්සුෙකුට මේ ලෙඩෙකුසේ හැසිරෙන්න කියන්නේ හරියට බුදුහාමුදුරුවෝ මිනිස්සු කොර කරන්න හදනවා වගේ කියන කතාවේදී කටුකුරුනි ස්වාමීන් වහන්සේ මතක් කළ මේ සනීප වීම සඳහායි මේ දේ කරන්නේ. සුව වෙන ලෙඩෙක් භයානක ලෙඩකින් පස්සේ එයා ඒකට අනුග්‍රහ නොකළොත් ඒ ආහාර විහාර මනෝව්‍යාපාර වලින් සූර්යෝ පමයි. අන්නේ වගේ තමයි යෝගාවචරයා ඒ තමන් සෙල්ලක්කාරකම් කරන්න පටන් අරගත්තොත් සීලේ තියෙන කෙනා සෙල්ලක්කාරකම් කරන එක සීලේ නැති කෙනා කරනට වඩා භයානකයි. සමාජයේ තියෙන කෙනා සෙල්ලක්කාරකම් කරන එක නැති කෙනාට වඩා භයානකයි. අන්නේ ඒ නිසා විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අමර જાතියක් කියලා හිතාගන්න. ඒක හැම වෙලාවෙම රැඩිකල්මයි. ඒක හැම වෙලාවෙම විප්ලවීයමයි. ඒක හැම වෙලාවෙම සමාජ සම්මතියට විරුද්ධයි. ඉති අපි එතෙන්ටි මාර්ගපාක්ෂික වෙනවද නැත්නම් සම්මා සමාධියට යනවද කියන එක දෙවන්නේකට සම්බන්ධ නැති නිසා සර්වඥයන් සදා කරන මහණින්න මට මෙතෙන්දි නම් උදව් කරන්න බෑ කියලා. මං මොන පාර කියලා කියනවා පුළුවන් කෙනෙක් ඵලයක්. යම් ආකාරයට ඒ විදිහට අපිට ඒ විපස්සනා සම්මාදිටිය පහළ වුණා නම් ඒ පුද්ගලයා සියලු දේවල් වලට වැඩිය මේ තුවාලේ දැන් ඔපරේෂන් කරලා තියෙන එක සනීප වෙනකන් ඉන්න ඕනේ. සනීප කර ගන්න ඕනේ කියලා මාර්ග ඥානයකට මාර්ග සම්මාදිට්ඨියකට මම කියන්නේ කෑදරකමින් එළියට යනවා කියන එක නෙවෙයි. මේ ඔක්කොම එල්ල කරන්න ඉතින්. එතකොට දවසක ඒ කොච්චර එල්ල කරත් කොච්චර කුසල ඡන්දේ පහන කොච්චර තටමැව්වත් මාර්ග ඥානය කියන එක සම්පූර්ණ ස්වයන් සිද්ධ දෙයක් අහම්බයක්. වෙනවන වෙන්න පුළුවන් නොවෙනවන නොවෙන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙකක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. ಜಾති දෙකක් ශාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. ඒ කියන්නේ ආශ්‍රව සහිත වූ ලෞකික වූ පින වඩන ඒ කියන්නේ කුසලතාවේ වඩන්නා වූ උපදී භෞතික සම්පatti මේ භව සම්පatti ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ අනාශවා ලෝකුත්තර මග්ගංගා. ඊට පස්සේ එතන ගිහිලා කියලා අන්තිමට ඒ විපස්සනා ඥානවල අන්තිමටම සංවේගය පහළ වුණාට පස්සේ ඒක අනාසව ආශ්‍රව ධර්මයන්ගෙන් තොර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් තියෙනවා. ඒකෙන් කෙලපැමිනීම සිදු වෙනවා. බුදුන්පත් වීම සිදුනවා. ඒ ලෞකික මාර්ගාංග අටේ ඉඳලා ලෝකෝත්තර මාර්ගාංගට තියෙන සම්බන්ධතාවය ඒක බොහෝම අමාරුයි විස්තර කරන්න. අර කෙම්මද මේකේ ඉන්නේ නැත්නම් ඊගෙන් මේක සුවයක්තද කියලා හිතන්න හිටියොත් මේ මාර්ගාංග ලෞකික පැත්ත සම්පූර්ණ කරලා බලන්න හිටියොත් අරක වෙන්න ඉඩ තියෙනවා නැත්නම් කවදාකවත් වෙන්නේ නැහැ උපමාවක් ඇටියට සර්වචන්සේ සඳහන් කරනවා ඒ නිලුම් විලක එක එක මට්ටමේ නිලුම් පෝට්ටු තියෙනවා යන්තම් පොළවේ මතුවෙච්ච වටිනවා වතුර දිගේ නැගගෙන ඒ වටිනවා යම් දවසක ඒක වතුරෙන් උඩට මතුනට පස්සෙන් දවසේ පායන ඉරට තමයි ඒක පිපෙන්නේ ඉරපෑවීම අත්‍යවශ්‍ය නිර්ම පිපෙන්න. නමුත් නිර්ම වතුරෙන් උඩට ඇවිල්ලා තිබුණ නැත්තම් පිපෙන්නේ නැහැ. නිර්ම වතුරෙන් උඩට ඇවිල්ලා තියලා ඉරපෑවේ නැත්තම් පිපෙන්නේ නැහැ. නිර්ම තාම හැදෙමින් පොහොට්ටු ඇතුලේ වතුරයට දීදී ඉරවල් හතක් පැවුවත් පිපෙන්නේ නැහැ. එනිසා නිලුම් පිපීම සහ ඉරපෑවීම අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් නිලුම් පොහොට්ටුව ඇවිල්ලා එළඹ වාසය කරන්න ඕනේ. කොයි වෙලාවක හරි ඉරපායයි පෑව වෙලාවට පිපේ. ආන්නේ වගේ ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරලා ඒකට කියන හේතු සම්පාදනය කියලා කිසිම ඵල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරගෙන ඉන්න පුළුවන් නම් මම හිතනවා නිවන් නොදැක්කත් ඒ මාසෙ නිවනක ඉන්නේ කියලා. පිරිච්ච ගතියක ඉන්නේ මායතින් කළ යුත්ත කරලා තියෙන්නේ ආය චිත්ත පීඩාවක් එන්නේ. යම් ආකාරයකින් අපි දැක්කොත් මේ ඉර පායලා තිනවා තාම අපි ඉන්නේ වතුර යට කියලා ඉතින් එහෙනම් බඩපපුව දානවා. ඇයි අපිට මේ ඉතුරු ටික භෞතිකව කළ හැකි දේවල් පිනෙන් කළ හැකි දේවල් කුසලතාවෙන් කළ හැකි දේවල් අපි නොකර අර ලැබිච්ච ප්‍රස්තාව ඊට අවස්ථාව ඊට බෑ නැගලා බෑලා යනවා අපි තාම වතුර යට වගේ ඉන්න තත්ත්වයක් තියෙනවා ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඒ කියන මේ පිරිසුදු සම්මා දිට්ඨිය නැත්නම් අපි කියන එකට මිච්ඡා දිට්ඨිය කියලා කියනවනේ මිච්ඡා දිට්ඨිය ගත කරනවා නම් යම් කිසි මිනිස්සෙක් ඒ මනුස්සයාට මේ මිච්ඡා දිට්ඨියක ඉන්න වෙලාවක යම් චේතනාවක් යම් ප්‍රණිදියක් යම් ප්‍රාර්ථනාවක් යම් ආශාවක් නැති සෑම ප්‍රණීයකින්ම ප්‍රාර්ථනාවකින්ම ආශාවකින්ම දුක දිනනවා. එහෙම නැත්තම් කියනවා නම් ඒ මිච්ඡා දිට්ඨියට වැටිච්ච වෙලාවේදී අපේ හිත ඒ මනුෂයා මොනව සංස්කරණය කරත් සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච කරන හැම දෙයකම කපා ගන්න. යම් දවසක එල්ල සකස් කරගත්තා නම් ඒ කියන්නේ ධිට්ඨිය සකස් කරගත්තා නම් ඒ කියන්නේ සම්මා සංකප්ප දක්වාම සම්මා ධිට්ඨි සම්මා සංකප්ප වශයෙන් හැදුනා නම් ඒ මනුස්සයා මොන දේ කරත් තමන්ගේ හිත සෝපිනිස හිටියා. ඉතින් ඒක නිසා මේක හරියට පිහිදාර ගමනක් වගේ ඒ ධිට්ඨියට වැටුණාට පස්සේ මේක සම්මා ධිට්ඨියද මිච්ඡා ධිට්ඨියද කියලා අපිට තේරුම් ගන්න බැරිකම තමයි අපිට තියෙන ප්‍රධානම අන්ධකාරකම. මොන ධිට්ඨියාවත් අපි ඒක සම්මා ධිට්ඨිය කියලා හිතා ගන්නවා. ඒක මට ආපු එකනේ. මගේ එකනේ. ඉතින් ඒක නිසා වහ කෑවක් කමන්නේ කියලා කරන්නේම ඒ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් පටලවාගෙන සම්මා සංකල්ප වෙනකොට මිච්ඡා සංකල්ප වශයෙන් ඇති කරගෙන ඊට පස්සේ කරන ප්‍රනිධියක් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් චේතනාවක් මොන දේ කරත් අර වඳුරට දැලිපියාඹනවා ඉතින් ඒකට ඇත්තට දොස් කියන්නත් බෑ මොකද මේ මිනිස්යාගේ දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන දේ. න්‍යායානුකූලව සිද්ධ වෙන දේ. බුදුජානනාංශයේ මතක් කරන්නේ මෙන්න මේ න්‍යායයේ ඒ විදිහට දැක් ගන්න පුළුවන් එකම සතා මිනිස්යා විතරයි. තිරිසනෙකුටවත් අනිත් වෙන වෙන මොනම කෙනෙකුටවත් ඒ දෘෂ්ටිය එහෙම නැත්නම් ඒ ඒ දැක්ම ලබන්න බෑ. ඉතින් ඒ නිසා අපේ මනුස්සකම ලැබීම කියන්නේ විශාල ප්‍රස්තාවක්. ඒකෙමත් අපි සෑහෙන දුරට මේක සීලයක් වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න. එතකොට වරින් වර අපට සමාධිය ඇවිල්ලත් යනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේක අපි සීලයක නැති සමාධිය වරින් වරවත් එන්නේ නැති කෙනාට වැඩිය අපි ඉස්සරහින් ඉන්නවා මේකයි අපේ සම්මාදිට්ඨිය මේ දේ සඳහා කළ යුතු සප්පාය කාරණා මොනවද අනුග්‍රහ මොනවද කියලා දැනගන්නවා කියන එක ත්‍රිපිටකයේ කියවන්න ඕන ඒක සාමාන්‍ය බුද්ධිය. ඒ දේ කරන්නේ නැතුව අපේ විපස්සනාවේ සමතේ මෙව හදන්න හදනවා කියලා කියන්නේ උදැල්ලෙන් අයින් කරන තරම් කුණු තියෙදී අපි කන් හැන්දෙන් අයින් කරන්න හදනවා. කන් හැන්දේ මොකද වැඩක් තියෙන උදැල්ලෙන් ගත්තට පස්සේ. අර ඉතුරු වෙන ටික අහුකොන් වල තියෙන ටික. ඒක සම්භාවනායෙන් කරන්න බෑ. ඒක සඳහා අවශ්‍යයි ඒ ප්‍රඥාවන්ත කරන. ඒක නිසා ඒ ගැඹුරු සියුම් කොටස් සඳහා යන්න උපකරණ තිබුණාට පහසුකම් තිබුණාට අපිට ඒ කරන යහ දැක්ම නැත්තම් ඒ පින්වන්තකම නැත්තම් ඉතින් মানে පොට්ටේකට මණිකකට පය ගහනවා වගේ මේ අන්දියකට මණිකකට පය ගහනවා වගේ අහුල ගන්න දන්නේ. ඒක නිසා සංවේග පහල කර ගැනීම. සංවේගය කියලා කියන්නේ තවත් මානසික අසහනයක් නෙමෙයි. මේ මට හම්බෙච්ච අවස්ථාව කනෝ වේමා උපච්චක අනේ මගේ ක්ෂණයේ නොඉක්ම වේවා කියලා ක්ෂණයේ ලැබිච්ච ක්ෂණයේ ඉක්ම නොවියුපිස එnde එnde එnde සම්පාදනය කරන්න ඒ සීල කමසගතා ඥාන සම්මාදිට සමත සම්මාදිට ඉක්මවලා මේ විපස්සනා සම්මාදිට ඇති කරගත්තට පස්සේ අපි මග්ග සම්මාදිට ඵල සම්මාදිට නොලැබුණත් චිත්තක්ෂණයක හෝ සමත විපස්සනා සම්මාදිට ඍජු වෙනකොට නිවනේ රසය තේරෙනවා. නිවනේ සුවඳ වදිනවා. නිවනේ ආකාරයේ තේරෙන්න පටන් අර ගන්නවා. නමුත් එයාට කියන්න බැරුව යනවා. sannivedana කරගන්න බෑ මේක තමයි මේ සරුවචනාංශි කිව්වේ මේක තමයි මම මේ අත්දකින්නේ කියන එක නොවලහා සිද්ධ වෙනවා සෝවාන් මාර්ග යන කතා කරන්න බඳයක් නෑ ඊට මේ පිටපව මේ විචිකිච්ඡාව කියන මේ කාංකා විතරනේ දුර වෙනකොට මාර්ගය මාර්ගය දෙක වෙන් කර ගන්නකොටම තේරුම් ගන්න පටන් අර ගන්නවා මේ ඉතින් නොගිය ගමනක් යන්නේ කියලා නමුත් ඊට වඩා හුඟක් වෙනස් ෂට ප්‍රඥාවක් තියෙනවා ෂට ප්‍රඥාව පැහැදිලිවම නැගින්නේ විචිකිච්ඡාවේ උභේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා දෙපැත්තේ කාරණ සලකා බලනා වූ විනිශ්චයකාරයක් වශයෙන් හිත කොයි වෙලාවෙත් අරකයි මේකයි අරකයි මේකයි කල්පනා කරගෙන ඉන්නවා යට තියෙන්නෙම කාමී. යට තියෙන්නෙම මාන්නේ. යට තියෙන්නේ මමයි. ඉතින් සමේ මත්තු වෙන පෙන බුබුල් වල ගොජවල මුල හොයාගෙන කියලා බලන්න පුළුවන්කමක් තියෙනවා අනුන්ගේ දෙයක් වගේ මේ මොකෙටද මේ තල්ලු ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද මේ එළවම ඇවිල්ලා තියෙන්නේ කියලා බැලුවොත් එක්කෝ කාම ආශාවක් තණ්හා වශයෙන් එනතන් දීච්චි වශයෙන් එහෙම නැත්නම් මානව වශයෙන් මේ පේනවා නම් ඒක දකින්න පුළුවන් නම් බුදුන් ඉස්සරහිටියා වගේ තමයි. අපිට සමාජලාට ඒක පේන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේදී කල්යාණ මිත්‍ර අපිට පෙන්ලා දෙනවා. ධර්මයේ අහනකොට ධර්ම කණ්ණාඩිය අපිට පේන්න පටන් ගන්නවා. ඒකකොට හරි වෙහෙසයි. එතන පේනවා අනුන් මගේ ජීවිත ඇඟිලි ගහන්න හදනවා. මගේ දේවල් වලට කවුරුත් මොකට ඇඟිලි ගහන්නේ කියලා ඒ අසත්පුරුෂයාට එහෙම හිතෙනවා. සත්පුරුෂයාට හිතෙනවා පැහැදිලිවම මණික් කිඩමක ඉන්න ගමන් කල්යාණ රත්පුරුෂෙක් ඇවිල්ලා මේක මෙච්චරයට මණිකක් තිබුණා කියලා නිදානයක් පෙන්වන කෙනෙක් වගේ පේනවා. ඉතින් මේකෙමත් පේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන එකේ කාරණාව. ඒකදී විශේෂයෙන්ම මම ඔය අද දවසේ වෙලාව ගන්න උත්සාහ කරේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක මේ ලෝකේ පොත්වල තියෙන හෝ මේ ලෝකෙට අදාළ දෙයක් නෙවෙයි. මේ ලෝකේ අදාළ දේවල් වල තියෙන පුස්කම පෙන්වන එක විතරයි ඒක පෙන්වන්නේ. ඒ සම් විපස්සනා සම්මාදිට්ඨිය කායිමත් ඉල්ලන්න යන්නත් එපා. පොත්වලත් නැහැ. තියෙනවනම් බොරුව කියලා හිතා ගන්න. තියෙනවනේ කම්මක කතා ඥාන සම්මාදිට්ඨිය වෙන්න ඉඩ තියෙනවා. සමත සම්මාදිට්ඨිය වෙන්න ඉඩ තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය යනකොට එතන එතන උපයන්නේ. ඉතින් ඒකට ආදර්ශයක් වශයෙන් තමයි සර්වචනාසේ බුදු වෙච්ච ගමන් ශ්‍රීමුකේ විවෘත කරපු ගමන් කිව්වේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා පහණි මට පේනවා පැවිද්දන් විශ්ින් නැත්තම් තමන් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන්නා වූ උත් කෙනා විශ්ින් හල යුතු අන්ත දෙක කාම සුකල්ලිකාණ යෝගයත් අත්තිකිලමතාන් යෝගයයි. උභවන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ දෙක දේරුම් අරගෙන හොඳට මතක තියාගෙන දෙකට වෛර කරලා නෙමෙයි. දෙකට වෛර කරලා නම් කවදාකවත් මැදට යන්න බෑ. දෙක තේරුම් අරගන්නකොට ওই දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එකක් නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ. ওই දෙකේ තියෙන ආදීනව දකිනකොට මැදින් තියෙනවා නිතරංග ජයක් තියෙන තැනක්. අඬු කළ දිනන්න දෙයක් නැත්නම් නිතරංග ජයක් තියෙන තැනක් තියෙනවා. ගැටුම අඩු තැනක් තියෙනවා. විවේක තැනක් තියෙනවා. කිසි කෙනෙක් ෆයිට් කරන්න තැනක් තියෙනවා. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව. ඒ නිසා අපි අන්ත දෙක භාවනාවේදී හෝ එදිනදා ජීවිතයේ අපේ සාමාන්‍ය අත්දැකීමෙන් හෝ ලබලා තියෙනවා තැහෙන්න අන්නේ දෙකටම සමතන දෙන්න ඕනේ. කාමසුකල්ලි කාණයට දෙන තැනම අත්තිකලමතාණය කර දෙන්න ඕනේ. වෙලා තියෙන්නේ කාමසුකල්ලි කාණයට යෝගයට බර කෙනා අත්තිකලමතාණය යෝගයට වෛර කරනවා. අත්තිකලමතාණය යෝගයට බර කෙනා කාමසුකල්ලි කාණයට යෝගයට බර කරනවා. එතකන් ඒ කියන්නේ කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ හැඟීමක්වත් ගන්න බෑ. කවදා හෝ මේ දෙකට සමසිත පහළ වීම තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නිකන් ලෝකයා පිළිගන්නේ නැති දෙයක්. ගැන දෙබිඩි චරිතයක් කියලා ලෝකයා බයිනවා. චපල පුද්ගලෙක් කියලා ලෝකයා බයිනවා. දිව දෙකේ කෙනෙක් කියලා ලෝකයා බයිනවා. හැබැයි මේ මනුෂයාට විතරයි මේ තුන්වෙනි විකල්පයේ වශයෙන් මැද ප්‍රතිපදාව එහෙම නැත්නම් ගැටුම නැති තැන නිතරංගජය හම්බ වෙන්න පටන් අරගන්නේ. නමුත් මම හිතන්නේ සරුවචනanse කිසිම තැනක ප්‍රකාශ කරනවායි කියලා කෙනෙකුට මේ දෙක පිළිබඳ අත්දැකීමේ හිගයක් තියෙනවා කාමසුකල්ලියාන යෝගියෝ අත්තිකලමතාන යෝගේ හිගයක් නම් අපි ළඟ දැන්. තියෙන්නේ මේක සම්මාදීතියෙන් බලලා මේ දෙක මැදින් වැටලා තියෙන මේ මධ්‍යම ප්‍රතිපදා තෝරගත්තා කිව්වොත් එහෙම ඒකට ඇති වෙන ආධාර උපකාර බුදුජානනාංශමයේ දේශනාවලින් කරලා තියෙනවා. නමුත් මේ දේ කරලා දෙන්න බැරි බවට බුදුජානනාංශේ සාධාරණව පිළිගැනීමක් කරනවා. හැබැයි බුදුජානනාංශේ දන්නවා මට වගේම උඹටත් පුළුවන් කියලා. එහෙම කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ කන්නේ මට විතරයි පුළුවන් උඹලට බෑ කියන එක තමයි අනිත් ඔක්කොම කිව්වේ මා ළඟට එන්න යාඥා කරන්න මම උඹලව ගලව ගන්නම් කියලා. එහෙම ගැළවීමේ හමුදා බුදුසන්නාංශ ළඟ නැහැ බුදුසන්නාංශ දෙන්න පුළුවන් තරම් කාරණා දීලා පෙන්ලා දීලා තියෙනවා. උඹට තියෙන බව මම දන්නවා නමුත් උඹ වැරදෙන්ට කට්ටු කර කර ඉන්නේ. මට විශ්වාසයක් තියෙන ඔබ මනුස්සය නිසා පුළුවන් කියලා දිගටම කරන යනකොට අපි කවදාද ගිහිල්ලා තට්ටු කරනවා. ඒ තට්ටු කරපු දවසේ අපිට තේරෙන්න පටන් අරගනි. අපි මෙතෙක්කල් හොයන තාක්කල් මේක හම්බුනේ නැහැ. ආනාපාන සතිය කරන තාක්කල් කවදාකවත් භාවනාවක් වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. ආනාපාන සතිය වෙන තැනට එනවා අන්න භාවනාව හරියනවා. එහෙම නැත්නම් අප කරා පැමිණෙන මොනම දෙයකට හෝ ප්‍රතික්‍රියා කරන තාක්කල් භාවනාවක් නැහැ. ඒකෙදි මොකද්ද වැඩක් වෙනවා. කවදා හෝ ප්‍රතික්‍රියා නොකර වෙන දෙයකට වෙන්නට තමයි ඇත්ත ඇති හැටි දැකීම එතන මේ සම්මා දිට්ඨියට පෙත සකස් වීම එහෙම නැත්නම් ධම්මා දිට්ඨිය ධර්මයේ පාදනම සකස් වෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒකට අවශ්‍ය අඩුම කැඩුම තියෙනවා නියම සමතුලිතතාවයේ සංකලනය අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ සංකලනයේ සකස් වීමත් අහම්බෙන් වෙන නිසා අපිට කරන්න තියෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඒකට එන දෙයට ඉnde ඉඳ ඇරලා ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මම කියන්නේ සූතමේ චින්තාමේ වශයෙන් විතරක් නෙමෙයි භාවනාවේදී පුදුආන්තරං සතිය කියන ඒවල් නොතෝරන චෛතසිකයට මුල් තැන දීලා සතිය පෙරට කරගෙන ඉතුරු වැඩ කරගෙන යනවනම් අපිට තේරෙයි අපි හුඟක් වෙලාට ඉන්න සම්මාදිට්ඨිය කියලා. තාඨමන් නැත්තම් සම්මාදිට්ඨිය. තාඨමනවනම් ආයාසයෙන් මිත්‍යාදිට්ඨියට වට ගන්නයි හදන්නේ කියලා මේක තේරුම් ගත දවසේ පේනේ අපි manussකම ලබනකොටම මේ පින අපිත් එක්ක තිබිලා තියෙනවා. අපි ඕනට වැඩි ස්මාර්ට් වෙන්න හදලා. ඕනට වැඩි මේ කල්පනා කරලා මේක ඉක්මන් කරන්න හදලා. ඕනට වැඩි අනුන්ට වැඩි ඉස්සර වෙන්න හදලා අර ඉක්මන. ඒ නිසා ශ්‍රද්ධාවෙන්, ඒ වගේම සීලයෙන්, ඒ වගේම කුසල ඡන්දේ, ඒ විශේෂයෙන්ම ආදිමොක්ඛේ. ආදිමොක්ඛේ කියලා කියන්නේ නිසක දැක්මෙන් ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේක සමාදන් වීම විතරයි කරන්න වෙන්නේ. උපසම්පාදනය විතරයි කරන්න වෙන්නේ අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. අන්න ඒ උපසම්පාදනය නිසිනින්දේ කිරීමට ශක්තිය ධෛර්ය ඵලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන સમાප්ත කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඒක ටිකක් වැඩි වෙලාවක් කාලය අරගෙන තිනවා. સમાප්ත කිරීමට කලින් ප්‍රශ්න ප්‍රකාශන මොනවද කියන දේ තියෙනවා අපි ඒකත් සලකා බලලා එහෙම නැත්නම් අපි ඒත්තාවතාචාති කාථා සජ්ජායනා කිරීමේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු කියලා යෝජනා කරනවා. දේශනයේදී කලින් සාමාන්‍ය දත්තලා මතක තමයි ප්‍රතිපල අපේක්ෂාය රෝගකටයුතු කරන්නේ ඒ බදලම දුක්ඛයන්තේ කියන පස්සේ කාලේ අරමුණක් අනුදීනාම දර්ශන විශේෂෝගිනානේ අරුමත් අවසන් වෙන අවසන් කාලේ කියන්න පුළුවන් මත්තම දී කරන්නේ කියන ඒ දෙක අතර මේ දෙක අතර දෙකම තියෙන්න ඕන නිසා තමයි උතන ප්‍රශ්න තියෙන්නේ. මොකද චේතනාවකින් තොර වැඩිට බහින්න බෑ. නමුත් වැඩි ඉවරුණායි කියලා කියන්නේ චේතනාව නැති වෙනවා කියන්නේ. චේතනාව ගෙවන් ගන්න සංස්කාර ගෙවන් ගන්න. එතකොට මේ අපි කතා කරන්නේ ආධුනිකයෙක් ගැනද මැද ඉන්න කෙනෙක්ද අග ඉන්න කෙනෙක්ද කියනකොට ආධුනිකයට තද බල චේතනාවක් අවශ්‍යයි, තද බල වීර්යයක් අවශ්‍යයි, මෙහෙයුමක් අවශ්‍යයි. මේ මෙහෙයුම මෙහෙයුම නැති කිරීම සඳහා. චේතනාව තියෙන චේතනාව නැති කිරීම සඳහා. එහෙම නැත්නම් උත්සාහය තියෙන උත්සාහය නැති කිරීම සඳහා. ඒ නිසා මේක කේල් ගහේ හැටගත්ත ගෙඩියක් වගේ. කේල් ගහේ ගෙඩිය ආරවද මහගම. මව මරව පංකුමන. ඉතින් ඒ වගේ අපේ <clears throat> ප්‍රයත්නේ තියෙන්නේ ඒ මොකද චේතනා ඒ නැත්නම් ප්‍රතිඵල අපේක්ෂාව තමයි අසහනයට පළවෙනිම හේතුව. ලෝකේ තියෙන අද දින ප්‍රධාන අසහනයට පළවෙනි හේතුව චේතනාධිකම. මේ චේතනාව නැතුව බහින්න බෑ. බහැල ඉවරලා අපි උත්සාහ කරනවනේ බුදුහාමුදුරු කියපු ක්‍රමයට එන්නේ එන්නේ චේතන අඩු වෙලා යනවනම් චේතන තුනී වේගන යනවනම් පෙත හරි. ඉතින් ඒක අර මැදදී තියෙන්න ඕනේ මම කවදාද මේ චේතනා ඉවර කරන්නේ. ඉවර කළා කවුරු හරි අහුවොත් මරණ වෙලාවදී මේ වැඩ හරිද කියලා වැඩ ඉවරයි කියන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්නවා. නමුත් මේ චේතනා පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. නකෝපනේ තම්බික්කවේ ඉච්ඡේ පත්තබ්බං කියලා තියෙනවා. ඉච්ඡ කියලා කියන කැමැත්ත ඒකෙන් සියල්ල සම්පූර්ණ. ඒකට ක්‍රම වේද තියෙනවා. අවශ්‍ය කරන පිටිපස්සෙන් එන ජවයේ දෙන්න ඕනේ. ඒ ජවයේ දුන්නට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ප්‍රාර්ථනාවට යන්න. ඒ නිසා හැම බුද්ධ වචනිකම විරුද්ධාර්ථ බද්ධ දෙකක් තියෙනවා. ඒ දෙක හරියට පොතේ මට දැන් ඕකද අදාළ වෙන්නේ කියන එක ගන්නවයි කියන එක පොතකින් බලන්න ගියොත් කොටුව. මොකද දෙන්නේ අභිමාන පස්සේ කියලා බං ගිලන්නේ. මේ ලබන ප්‍රතිඵලයේ අල්වදීනාස්මන් කියන අධිගතියක් පිළිබඳව අපේක්ෂාව නැත්නම් බලාපොරොත්තු තියනවා කියන්නේ මොකද හරි එතකොට අධිගත ලැබෙපෙන්නන මොකද වෙන්නේ මම අපේක්ෂාවක් දෙන්න ඕනේ නැහැ යන්න. ඉතින් එයාට නෙමෙයි මේ කතා කරන්නේ. එයාට නෙමෙයි කතා කරන්නේ අධිගතිය ලැබලා තියෙනකම් මේක ඉවර කිරීමේ හැඟීම තියෙනවා. ඉවර කිරීමේ හැඟීමේ හංගල මොකද තියෙන්නේ? මෙහෙම හැඟීමක් ඉවර කරන්න. එimhe චේතනත් මේක ඉවර වෙන්න. එහෙම ක්‍රම වේදත් මේකෙම ඉවර වෙන්න ඕනේ. ඒක පෙන්නලා නෙවෙයි ගේම ගේම ගෙනියන්නේ. අන්තිම තියෙන්නේ මේ ඔබ කියන මේ මේ හස්න නැදගිලා අර අරහට පණිවිඩ පයින්ද ඔප්පු කරපන් කියලා. ඒ නිසා ඔළුවේ තියන එකේ තියෙන්නේ විවිධ මරපන් කියලා. ගේන විනය මරපන් කියලා අර මනුස්සයා ඉතින් බොහොම වටිනාකමට අරන් ගිහිල්ලා ඉතින් වැඳලා අරයට දෙනවා. ඌ යනකම් ඒක කියවන්නේ නැහැ. ඒ ගෞරවයෙන් අරගෙන යන්නේ. ඒකේ කියන මේ ගේන එක ඌට නොදැනෙන්න මරපන්. අහන්නේ වගේ තමයි බුදු දනක අපිට කියලා තියෙන සංස්කාරමයි චේතනා කියන්නේ සංස්කාරමයි ඔය සකස් කිරීම ඔක්කොම කරන්නේ අන්තිමේ තියෙන සංකාර සමතය. සංකාර සමතේ මට ඉක්මනට කරගන්න ලැබේවා කියලා සංස්කාරයක් ඇති කරනවා. නැත්නම් මේ ප්‍රාර්ථනා නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරනවා. ඒ කියනවා have an appointment with the disappointment so there won't be any disappointment. මොන බලාපොරොත්තුව සොන් වෙනවද? මේකේ තියෙන සුම් වේවා කියන බලාපොරොත්තුව. යට මොකද්ද ලියලා තියෙන්නේ කියලා අපිට පෙන්වන්නේ නැහැ. අපිට තියෙන බොහොම ගෞරවයෙන් පෙරහැර කරලා ඇතෙක් පිට ගෙනියන වගේ ආරම්භලයක්. පැරැංගිලෙකට දුන්නාට පස්සේ ඒක තියෙනවා මේ ඊට කතා දාන්න කියලා තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඒක නිසා මිනිස්සුන්ට මේ බුදුරජාණන්සේ පෙන්වන්න ඕන අවසාන ඵලයේ ඉදිරිපත් කරන පරිණිරවාණය කියන එක ඉස්සරහ කරන මම හිතන්නේ කවුරක්වත් වෙයි කියලා දානයක් අත් දෙන්න. ඒකක් හිත ඕන කරලා තියෙන්නේ පරිණිරවාණයට මෙපිට නැත්තම් නිවන් ලබල අභිඥා ලබන්න. එහෙම නැත්නම් මේ නිවන් ලැබෙන්නේ නැතුණත් කමන්නේ අවශ්‍ය ටික කරගෙන අල්ලපු ගෙදෙට කියන්නේ. ඒකත් බුදුහාමර ප්‍රයෝජන ගන්නවා. ඒ ඒ ඒ මිනිසුන්ගේ තියෙන ඒ ඡන්දය ප්‍රයෝජන අරගෙන ඇහව අහගෙන අරගෙන යන නිසා කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. මේ බුදුහාමර කියන මට පේන සංස්කාරවල භද්‍රම වූ සංස්කාරය මේක. අන්නත අඩුම සංස්කාරය මේක. ඒක හරි අමාරුයි මේ ආපේ කොහොඳයි සාකච්ඡා කරන්නේ කොහොඳයි මම කොතනද ඉන්නේ ධර්මපිටේ කොතනද ඉන්නේ කියන එක දැනගන්න පුළුවන් අපි මේ වගේ වචන අර්ථයක් තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ ඒ කොචිනකට පැනපෙන්නකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැද ඉන්න මනුස්සයාට උගුර හිර වෙනවා. එළඹිච්ච නැති මිනිහට හත පහ ගන්න. අභිනපත්‍ය විකදන්නේ සූත්‍රය කියවන්නේ නැති සාමාන්‍ය මොඩයද ඌ පොත්වල ලියලා තියෙනවා අපිට වැඩ නැහැ. ඔගේ යෝගාවචරයට කුචු කවන්නම කරපු වැඩක්. ඌට ගායනක් ගන්නව කරපු වැඩක්. ඉවරෙච්ච මනසට වැඩකුත් නැහැ, එළඹිච්ච නැති මනසට වැඩකුත් නැහැ. ඒක නිතර මෙනෙහි කරන්න කියනවා. ඒක හරි ලස්සනයි. මම කිසිම තැනක ඒ බුදුජානනාංශයේ අවස්ථානුකූලව ඒ කියන්නේ සංවේගය කියලා පහළ වෙන්න දීලා තියෙන හැටි ඥානීය තියෙන කට රිදෙන්නේ. මොඩයට රිදෙන්නේ නෝ ඕකට පිටේ මොනවද බඳක් උඩ ගන්න නැහැ. ඥානීය තියෙන කරන්නේ මේක නිකන් නෙමෙයි. ඇහි උලන්නවා. යවුනේ මොකක් හරි හේතු වුණා වගේ මොකද්ද මේක කියන්නේ? එක රැදී කරන තටපපන් කියන අනික කැද කියන නිකන් හිටපන් කියලා. ඒක නිල බුදුහාම හින ඇවිල්ලා බලන්න වැත්තකට ලමු. අපාර වැටෙන්න ඇවිල්ලා බලන්න. මේ කවදාද ගොඩ ආපු දවසේ තේනවා. ඉතින් මේ සම්මත ලෝක ව්‍යාකරණ වලින් කොහොමද කියලා දෙන්නේ? මොකද ව්‍යාකරණ ඉක්මවන්න යන්න හද. ඒක නිසා ඒක නෙමෙයි පුදුමේ මෙවුවා මේ. මෙච්චර අවුරුදු 2600 කොහොම මේ දැකුණාද කියලා වුණා කියන අපි හිතන විදිහ හරිනම් අපිට මේ තන තියෙන්නේ. වැරදි නම් අපි මාට වැරද්දක් වෙන්න ඕන නමුත් මට පේන්නේ නැහැ. මෙහෙම කිරීමෙන් අපේ ධෛර්යයට හීන වීමක් හෝ ධෛර්යයට අව탁ෂේරුවක් නැහැ. ධෛර්ය නොකර ඉන්න බෑ මොකද ඒවත් බෑ පාංගත්තලක් උපේනවා කියන එක ලීසි නෑ. දැන් කීයද පාංගත්තල? දෙකක්. දෙකක්. ඒක නෙමෙයි. අරතල කුපේනවා කියන එක තෙල්ලම නෙමෙයිනේ. ඉතින් එහෙමනම් කොහෙද මේ මාර්ග ඥාන උපඥාන නැත්තම් මේ ධ්‍යාන කියන ඒවා ඕම ලේසියෙන් උපයන්න වෙන්නේ නැහැ. බෑ කියලා නිකන් හිතුවත් නිකන් තමයි. ඒ නිසා ඒවයිදී මේ විස්තර කරලා දෙනකොට විස්තර කරගන්නකොට දුර තේරුම් ගන්නක සජීවී විස්තරයකට යන්න නම් තුනම දැනගෙන තියෙන්න ඕනේ. මේකට එන්නේ ඉස්සෙල්ලා මම මේක දිහා බැලුවා ඇති කොහොමද? දැන් මම මේක දිහා බලන්නේ කොහොමද? තාම මම ගිහිල්ලා නැහැ. නමුත් අන්වේ ඥානයට දාලා බැලුවොත් මේක කෙලවර කරපු එකනට මේකෙන් මොකක්ද හම්බෙන්නේ? එයාට ඔබේ කලබල වෙන්න දෙයක් නැහැ. මිනිස්සයා දන්නවා අර මේ යාර ලස්සන දුම් කිව්වා මේ කුටි දෙකිව්වේ හැබැයි මම දැක්කා ඊට පස්සේ කොහෙද ඥානන්ද සරණියල තියෙනවා කිංකයි රාවුත පාණේන ආපාතේ සබ්බදාසියු අසන්තව ගාත දෙකක් තියෙනවා. ඒ බුදුජානන්සේ මේ බමුණු ගමකට ගියාට පස්සේ බමුණු බුදුජානන්සේ ඉන්න බැරි වෙන්න මේ මේ ගින්වල ඔක්කොම පිටුලා දානවා. පිළිල දැමන පස්සේ බුදුහන්සේ විවේක තැනට ගිහලා ආනන්දර කියන ආනන්ද වතුටිය කරන්න කිව්වා. ආනන්දව කියලා බලුවම බඩ දනවා. හැම ලිලක්ම වහලා. අන්‍යමත දන්නම පැහැදිලිව මෙතන සර්වඥන්සේ නතර වෙන්නේ නැති වෙන කරපු වැඩක්. ඊළඟ කියනවා ස්වාමීන් වහන්සේ මේ ලිම් ඔක්කොම ජරා කරලා ඒක නිසා වතුර නැහැ කියලා. ටිකක් වෙලා ගාන වතුර කිව්වා ආනන්ද වතුර කියන්නේ. ආනන්දහස ආයත් යන ඥානවලට වතුර ඉල්ලන්නේ මේ මහා ලොකු සුඛෝපභෝගී දෙයක් නෙවෙයි රාජ්‍යුන් වහන්සේට මේ પરම්පරා පාරමිතාගෙන ආපුරාගෙන ආපු උපස්ථායක. මේ බඩ දනවා ඉල්ලා ආයෙ 35 35 කර දීලා කියනවා ශාස්ත්‍ර වතුර නැහැ කියලා. කමන්නේ කියලා කියනවා ආනන්ද බාහම. අසුචයක් වගේ. ඊට පස්සේ ආනන්දහම නිදග්ගාඩ කියලා ප්‍රාර්ථනා කරනවා මේ සර්වචනාංශයේ යම් ගුණ මහිමයක් තියෙනවා නම් මට අනේ බීමට ජලය සැපේවා කියලා. එතකොට උල්පත ඇවිල්ලා පිදුරු කන්ද උස් කරලා වතුර උතුරන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට ආනන්ද හඳුනන අල්ටර්නේටිව් බොක් කරත් වෙන පටන් අර ගන්නවා. නින්ද බුදුහාමුදුරන්ගේ තෙද කියලා. ඊපස්සේ වතුර පාත්‍රය අර යනවා. අරංගියර පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ආයි කවුද කියලා කියන මට කියලා දෙන්න ඕන කමක් නැහැ මම ගියා ගිහිල්ලා ප්‍රාර්ථනා කරුවා මතුණයි කියලා. ඉතින් මම කියනවා වතුර හැමදාම තියෙන එකට වතුරෙන් ඇති ඵලය මොකක්ද ආනන්ද කියලා බයින්න. ආනන්දහමරට ගොඩනැගුවා වතුරේ ඉන්න මිනිහට මොන විපාකාවක්ද? උඹ දැනගන්නේ බුදුන් කියන්නේ කවුද කියලා බමුණෝ නෙමෙයි උඹත් දැනගන්නේ. කියනවා වගේ. උත්සාහය උත්සාහ කරවනවා. කළා ගෙනාට පස්සේ කියන වැඩන්නේ මට වතරේ වැඩන්නේ මම පිටර ඉන්නේ කියලා. කලින් එනම් කියන්න තිබ්බනේ. උච්චර කරදර වෙන්න ඉතලා වතර තියනවා කියලා. ඌ අවශ්‍යම. ඒ ඊට යටපද ગાත දෙකක් තියෙන බොහොම ලස්සන විපස්සනා විස්තර කරන ગાත පදයක් තියෙනවා. කිං කෛරා උදපානින ආපාතේ සම්බදාසී. වතුරෙන් කුමක් කරන්නද හැමදාම වතුරේ ඉන්නේ කාට ගෙම්බට වතුර තිබා වගේ කතාවක් නැත්නම් මාළුවට වගේ කියලා ඒ සඳහා අවිශ්ීමේදී බුදුරජාණන්සේ කරුණාවෙන් වැඩගත් යුතු කරනද ප්‍රඥාවෙන් කරනද කියලා හිතන්නවා ඉන්න දෙන්නේ නැහැ කාටවත් උතුම් කෙරේ ඇහවෝ සද්ධාවක් ඇති කෙරුවොත් උට ඉන්න දෙන්නේ නැහැ උට කියනවා ඔහොම ඉඳලා බෑ මේ පරිතද කරපම් පරිතද කරපම් පරිතද කරපම් තද කරන්නේ මොකද බැඳීමක් නැති තැනට පරිතද කරන බැඳීමක් නැත්නම් ඒ කියන්නේ මැද ඉන්න මනුස්සයාට මේ වචනේ හරි අමාරුයි ව්‍යාකරණයෙන් අල්ලලා තේරුම් කරලා දෙන්න බෑ. නමුත් එහා පැත්තට ගිය මිනිහා hina වෙලා ඉන්නවා. ආපු නැති මිනිහත් hina වෙලා ඉන්නවා. මැද ඉන්න එක ආයේ මොකුත් නෑ කම්බස් කරනවා. එන්නේ එන්නේ ඉර කරනවා. ඉසගිනි ගත්ත මිනිහෙක් වැඩි ඉර කරන ගතියක් තියෙනවා. මම දැන් මම ඉස්සර බලමින් ගාමී ගැන කවුරුත් දෙයක් නෑ. බෞද්ධ රේන්නේ මිහාන්තිර මොකක්ද කියලා බලාගෙන බොහෝ විට ඇත්තම පාද පටන් ගන්නකොට හරි අනුගත හරි පරිණාමය නැන්නේ මුඛාතරින් වචිරව කියලා දැනගෙන යනවාද ධර්මය අහලා හෝ වෙන විදිහට ඒ නිසා අන්නේ කොහේ කොහොමද ගිහිල්ලා වැටෙන්නේ ඒක තියෙන්නේ මිලින්ද ප්‍රශ්නේදී නාගච නාමසෝ කියන දෙවෙනි විකල්පය නාගච නාමසෝ දෙනෝනේ අහනාන ප්‍රශ්න උත්තර දෙලා මිලින්ද හම්බු ඇත්තටම ධන ගන්නවා කියලා. ඒත් මේ මිලින්ද හම්බු කියන බොහොමත්ම දක්ෂ ග්‍රීක රාජකීය නායකයෙක් යාගේ ක්‍රමයේම තමයි කවුරුහරි හම්බෙලා ආගියු කරන්නේ. එයාට හම්බ වෙනවා. එතකොට හරි ප්‍රසිද්ධයිලු ඉන්දියාව තිලිසෙනවා කියලා. ඉතින් මේ ඇවිල්ලි වෙලා ලස්සන මේ අර පොතේ විස්තර කරලා දෙන්න එයාට කවදාකවත් ඕන වුණේ නැතිලු ඉන්දියාව යටපත් කරා. ඒ කට්ටිය කොච්චර මොඩද කියනවනම් යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගාව සහ ගංගානන් නදිය කියන දෙක පටලවාගෙන තිබුණා කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒකෙන් එහාට ලෝකේ නැහැ කියලා. ඒ වගේ පටලවිලක නතර වෙලා. හැබැයි ඕන වෙලා තියෙනවා මේ මිනිස්සුගේ දැනුම ගන්න. ගෙනල්ලා තියෙන්නේ ආධ්‍යාත්මික යුද්ධයක් මිසක භූමිය ජය ගන්න නෙමෙයි. ඉතින් ඒකෙදි වෙච්ච එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ මේ නාගසේන ආමතු දෙනවනේ උත්තර හැම දෙයකටම මගේ උත්තර දෙනවා. හැබැයි මට පේන විදිහට මට මතක නැහැ සිද්ධිය මිලිඳු පජ්ජුර මිරෙන්ද බුද්ධහම වැරද ගන්නවා කියන එක. වැරද ගන්න කිට්ටු වෙලා අහනවා ඔබ වහන්සේ මේ කියන අදෝ යවිලා ඉන්න தત્ත්වයේ ඔබ වහන්සේ ගීගෙන් අතහරිනකොට තිබුණා කියලා. මම පිටු කතා කරනවා අවුරුදු 14 ඉතර අම්මා කණෙන් ඇදගෙන ගිහලා පංකඩ ගිහලා දැම්මා. ආම්තුරු මට අතුගාපන් කිව්වා පටික්කම හොදපන් කිව්වා. අනේ මට මෙලෝ හතරක් දන්නේ නැහැ පැවිද්ද දන්නේ නැහැ උපසම්පදාව දන්නේ නැහැ නිවන දන්නේ නැහැ මොකොත් දන්නේ නැහැ. එහෙම කරනකොට සාමනීර බණ බාහපත කියවපන් කිව්වා කියෙව්වා. ඒක උපසම්පදාවයන් කිව්වා කරා. මට උගා කල් කියයි කිව්වා මේ මොකොටද යන්නේ කියලා දැනගන්න. ඒක දැන ගැනීම අවශ්‍ය නැහැ කල්‍යාණ මිත්‍රයන් අතර ඉන්න. ඒගොල්ලෝ අරගෙන යනවා. මේ කොයි යන්නේ රයි ගම්පාරේ ගිය කියලා අරගෙන යනවා. ඊළ මගට යනකොට තමයි තේරෙන්නේ මිනිස්සුගේ ප්‍රයෝග සම්පත්තිය. බුද්ධජනසික තියෙන ප්‍රයෝග සම්පත්තිය නැත්නම් කල්යාණ මිත්‍රගේ ප්‍රයෝග සම්පත්තිය අර හරියාම ගාස්තුවේ ගෙවීමේ ක්‍රමයට යන්නේ. කල්ලාතුව මට කාණ ගෙවපම් මම දෙන්නම් කියන කතාව බිස්නස්. මේක නෑ. එයා කරපන් කරපන් යනවා. ඉතින් සමාජයට නිකන් වැඩ ගන්න. ඒ නැත්නම් එයාට මොනවාරි කරලා දෙනවා. මේ සම්බන්ධතාවය ඇති කරගෙන කොහෙන් හරි කරකවනවා. ඒක මේ ඒ අහුගෙන පුද්ගලයාගෙත් කර්ම දයෝපගතව සිද්ධ කරන කෙනා ක්‍රමවේදය එකම ක්‍රමයට නෙවෙයි. ඒක නිසා කිසිම කෙනෙකුට හරිය කෙනාටයි වැරදිච්ච කෙනාටයි ශ්‍රද්ධාවෙන් එන කෙනාටයි ඒකට බයින කෙනාටයි වෙනස්කම් කරන්න බෑ. කාට කොයි මිනිහා කොතෙන්ද හැරෙයිද කියන්නේ බෑ. අපි වැඩ ඒකට හොඳම වැඩේ තමයි අනිත් පැත්ත මට තේරලා තියෙන්නේ ඒ කවුරු චෝදනා කරත් කවුරු මේ සූචි කරත් තමයි හිතදී කරගෙන යනවා. ස්තුති ප්‍රසන්නතාවයත් කරගෙන යනකොට අවුරුදු ගාණක් මේක ආයෝජනය කරනකොට අන්න ප්‍රතිඵල එන්න පටන් ගන්නවා හිතාක් නැත්තේ. හැම පැත්තෙම ඉන්න ගන්න කොහෙන්ද දන්නේ. හැබැයි ඒවත් නරකයි අර ගෙනාවු සැකිල්ල වෙකඩන. කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. ඒකයි අමාරුම දේ. මොකද අපි හැම වෙලාවෙම වැඩක් කරන්නේ ප්‍රතිඵල අපේක්ෂානේ මම කියන්නේ ඉවර නෙවෙයි. බාහිර සාසන වැඩක් කරනකොට තමන් තමන් හත අයිත ගන්න පුළුවන් වැඩක් කරගන්න. විචයෙන් කරන්න පුළුවන් වැඩ. කරගෙන යනවා. ස්තුති කරත් බැන්නත් ගල් ගැහුවත් මල් මල දැම්මත් උලි කරගෙන යනවා. ප්‍රතිඵල එන්න හදන සමාජයේ බුද්ධ නැట్లా. එහෙම නැත්නම් අවසාන කාලයේ තමයි මිනිස්සු අවබෝධ කරන්නේ මනස කරගෙන ගිය වැඩි. ඒකකොට මේ මනස දේවත්වයට සංගල පූජා පාත් කරනවා. අනිවාර්යයෙන්ම ගෙවිලා. එහෙනම් දෙමංශා අපේ වචනෙන් කියනවා පාරමිතා පුරනවා. එහෙනම් ශාල පර මේ අනුන්ට උදව් කිරීමක් කරනවා. ඒක තමයි ඔය ඇත්තටම මහායාන බුද්ධ ආගමේ බෝධිසත්ව ප්‍රාර්ථනාව කියලා බෝධිසත්ව වෝ කියලා ගන්නෙ. ඒක බෝධිචර්යාව තාරදී වසුබන්දු පාදයන් ලියලා තියෙනවා. ඒ ඒ කියවනකොට හිතා ගන්න බෑ මේ මනසක තියෙන පුළුල්කම. ඒක පාපතරයගේ පාපත්‍රයට අනුකම්පා විරහිත උදව් කිරීමෙන් තමයි තමන්ගේ බෝසත් තත්ත්වය වඩන්නේ. ගුණවතුන්ගෙන් ගන්න දෙන්නේ. ගුණ මොන කරන්නේ? ඒ ගුණවත් ආදියට පිළිවෙලට වැඩ කරන මිනිහනේ. එයා වැත්තකට කරගන්න උඹලට බලාගන්න කියලා ඊගාටින්න කලකන්නේ අල්ලනවා. ඒගොල්ලේ පාපතරය අල්ලනවා. අල්ලන්නේම මට පුළුවන් ද කියන හැඟීම. හැබැයි ඒක අශේවනාච බාලානම් පැත්තෙන් බලනකොට නිකන් හරස් යනවා. මේකෙත් කියන බුදුජානන්සේ වැරදි සංකල්පේ ඉස්සර කරගෙන යන නිසා කරන කරන දේෙන් අමාරු වෙනවා. සංකල්පේ හරිනම් බොරු වැඩක් කරනවත් හරියනවා කියලා කියනවා. චිත්ත ලැබුවටයක් හිතෙව්වොත් කොච්චර ඕජාව ගත්තත් ඒක චිත්ත ඵලයක්මයි ලබලා දෙන්නේ. මිහිරියා බෑටයක් හිතෙව්වොත් අර ඕජාවමයි ගන්නෙ අර පොළොවේමයි ගන්නෙ මිහිරි ඵලයක් ලබයි ලබලා දෙන නිසා සම්මා සංකල්පයට ආපු මිනිසයා ඔය කොයි පිස්සු කෙලියත් එතන දේව රසාවක් තියෙනවා ධර්ම රසාවක් තියෙනවා. දන්නවා මේකට යන්නේ කියලා. හැබැයි මුලමඳාක බලන මනුස්සයා කියන මෙයා දැන දැන නරක පැත්ත වෙනවා නැත්නම් කාලකන්‍යන්ති ලෝකරන් හදනවා කියලා. මම හිතනවා సౌందර්යයේ දින උත්කෘෂ්ඨ තැන උතරයි කියලා. ලෝකේ තියෙන සුන්දර තැන කියන්නේ මේ දුක් වළඳනවා අනුන්ගේ සැප පිණිස. ඒ ඒ වගේ එක දුකක් කියලා කියන්නත් බෑ. දැන් ඉතින්දී ඔය මේ අර අපි කලින් කරපු සම්දර්භේ ව්‍යාස වෙනවා. ඇතුළත නිවනට පිටත ලෝක සාසනයද කියන එක ওই දෙකේ වෙන් කරන්න බැරි තරම් සමීපයි. නෝනා වුද්දේනා මූලික නැතිලසන්නේ නිවන කියන එක සාක්ෂාත් කරගියොත් නමුත් හැම තැනකදීම එක එක මට්ටම් වලින් ඉපෙරෙන්නේ. පිරිච්ච පිරිච්ච මට්ටමේදී ඊට පල්ලෙහා ඉන්න අයට ඒ ඒ ඕජාව ගලනවා. Taman ඉහළ මට්ටමට ගියාට පස්සේ ඊට වැඩි හොඳ ভাইබ්‍රේෂන් එකක් ගන්නවා. Taman බලනවා Taman ඉහළට යන ගමන් ඒ කටයුතු කරන්නේ එතකොට ඒ තමන් කැමතුණක් නැතුණත් මල අපේ මනස සුවඳ යනවා වගේ ভাইබ්‍රේෂන්ස් යනවා. ඒක මේ කියන බණ නෙවෙයි. නිශ්ශබ්ද බණ කියනවා. ඒක අපිට තමන්ට උදව් කරනවා. ඒ පුද්ගලයා ඒක සමාදන් වෙලා යනවා නම් ඒක හරියට කියන්නේ අපි ඉස්සලා කියනවා සාමාන්‍ය කට වචනෙට සිල් ලකිනකොට ඇඟිලා කරපන්. කරන්න බෑ මොකද මේ ලෝකයේත් ඒක කරන්න බෑ කියනවා. සමාදාය සත්‍යති සික්ඛාපදේශ කියනකොට ඊට විදිහ හරිත දක් වෙනවා. සිල් සුද්ධරේ දාගෙන සිල්පදයක් රකින්න කියලා අභීදව ප්‍රතිපලතියක් සහිතව සිල් ලකිනකොට ඒ මාංශයෙන් වචන නොකියුවට මේසෙත් කණියක් යනවා ඊට පස්සේ මේ මාංශයෙන් ආපෝ එයාටම ටිකක් කල් යනවා එයාටමත් ඊට පස්සේ ඒකෙන් මේ අඳුරාලක් මැද කියලා ගහ ගහපම දෝංකාර එන්න වගේ තමන් කරාපෝ වෙන්න පටන් ගන්නවා ඒකට එයා අඳුර ගන්න කැමති මම මම සිල්වතෙක් මම බුද්ධ පුත්‍රයෙක් අඳුර ගන්න මුලදී අපි හැංගිලා කරා අඟුලි මාලාට මාලා මාලි දාගන්න ඉස්සලා කෙරුවා ඉතින් මම හිතන්නේ ඒවයේ නම් ඒ අවස්ථාව නම් අපේ ජීවිතවල බහු කරලා තියෙනවා. ඒ ඒ ඒ මූලික දේවල් අපිට කතා කරන්න දෙයක් නැහැ. සිද්ධිය කරනවද නැද්ද කියන එක අපි දැන් ලෑස්ති වෙලා තියන්නේ. ලැජ්ජාවෙන් දුනත් කමක් නැහැ කියන එක තමයි තියෙන්නේ. නමුත් ඒක ඉතින් ආපුනේ තියෙනකට එහෙම කියන්න නරකයි. යාර මොන හරි ක්‍රමයක් කියලා දෙන්න ඕනේ. මේක ක්‍රියාවත් කරලා බලන්න පුළුවන් තාත්තන් මේ මනුස්සයතුල එනවා ඒ පන්නරේ. ඔයාට උදව් ලැබීමද කතා කරන්නේ ඔයා වෙනකකට උදව් කිරීම ගැනද කතා කරන්නේ ඉතින් දැන් මෙතන මොනවද ඕනේ දැන් තාම ගුවාන්ති කියන්නේ මොකද මොකක්ද මගුල කතා කරන්නේ අපි කතාවද හරි කතාව හරි දැන් ඔයා එක්සැම්පල් එකකට ගන්න අපි ඉස්සා දැන් ඉන්නේ කොයිද කියලා බලන්න ඉතින් ඉච්චන්නේ වෙන මොකක්ද ඉල්ලන්නේ ඉතින් වෙන්න ඕනේ දේ මම කරලත් නෙවෙයි ඔයා කරලත් නෙවෙයි ඒක වෙලා තියෙන්නේ මොකක්ද කියන්නේ තේරුම් ගන්න. කතා අපිට අපේ අපේ ভাইබ්‍රේෂන් එකේ හැටියට ඒ සමාන තරු තියෙන කුරුළු සමාන තැනට එකතු වෙනවා. ඉතින් බුදුජානන්සේ මේ කල්යාණ මිත්‍යයන් අශේවනාච බාලාණන් කියලා බුදුජානන්සේ එහෙම මේ ලෝකයේ තියෙන න්‍යාය ධර්මයක් කම්මතකතා ඥාන සම්මාදිටිය බුදුජානන්සේ කිව්වට ඒක බුදුහාමුදුරගේ නිර්මාණයක් නෙවෙයි. මේ ලෝකේ වැඩ කරන න්‍යාය පත්‍රය. මෙන්න මෙන්න න්‍යායය. හැබැයි මේ න්‍යායට එක්සෙප්ෂන් යන්නේ තමයි මේ මේ මේ විපස්සනා කියන්නේ. න්‍යාය මෙහෙමයි. මෙන්න මෙහෙමයි මැප් එක තියෙන්නේ. මෙන්න මෙතනින් බින්ගයක් තියෙනවා. මැප් එකේ ඕක නැහැ. ඔබ මිග්ගේ පැනපන්. ඔබට මේ ෂෝට් කට් එක හම්බ වෙනවා. න්‍යාය පත්‍රය පෙන්නලා තියෙන්නේ ඔය ලේසර් බීම් එකට අහු වෙන්නේ නැත්නම් මේ GSP එකට අහු වෙන මැප් එක. ඔය යට තියෙනවා ඒක බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා. ඕකට ගියාට පස්සේ උඩ එකේ ඉන්න බෑ පොට යටට බෑ. ඒක මැප් එකද කියනවා. ඒකට ෂෝට් කට් ඕන තරම් නෑ. හැබැයි න්‍යායට විරුද්ධ වෙනවා. ගොන්න සමාන්තර ඉඳලා නෑ නෑ. මොකද නැති ගියත් ඇටයි කියන හිතාගෙන අයයි මමයි ඉස්සරහා ඉන්නේ මේ මේ හුඟල් උත්සාහයෙන් කියන්නේ ඔබ මාලා ඉගෙන ගන්න. අසරයි සංසාරසේ සේවනත් බාලනන් කිව්වේ සේවනය කරන්න එපා කියන්නේ යම් කෙනෙකුගෙන් ආදර්ශයක් උපකාරයක් ගැනීම පිණිස සේවනය කිරීම. තව කෙනෙකුට යමක් දෙන්න තමන්ගේදී දෙන්න එයාට පිළිතවීමයි සේවනයයි දෙකක්. සේවනය කරන ගණේශයන් සේවනය කරනවා කියන්නේ අත්තකාම පාරිචර්යය. ආශ්‍රය කරන අය මේක උපදේශ ගන්න යාව යාගේ ආදර්ශය ගන්න. ඒක ඒකයි බාලයයි පාන්නේ. දැන් මම දන්න කෙනෙක් පඬිතියා. පඬිතියා ජීවනය කරනවා නෙමෙයි අද පිළිගන්නේ. යේසුස් වහන්සේ කිව්වේ යකෝ වෙද්දු ඉන්න ඕනේ ලෙඩ්ඩු ඉන්න තැන බලව වෙදකම් හදන්න යන්න එපයි කිව්වා. වෙද්දු විතරක් එක තැන ඉල්ලති වැඩක් තියෙනවා වෙද්දු ඉන්න ඕනේ ලෙඩ්ඩු ඉන්න තැන. එද ඵලයන් වීදී. දැන් මුද්‍රණ කිව්වේ මේ වැඩ හරිනම් බහුජන හිසයි බහුජන සුඛයි අත්තා හිතාය සුඛයි දේවමනුසයි බහපම් පාරක. පහස පැත්තට පස්සේ තෝරන් බේරන්න එපා හැම එකකටම දීපා. හැබැයි දැනගනි මේක සද්ධාව දෙනවා මේක ප්‍රඥාව දෙනවා මේකට වීර්යය දෙනවා මේක හැබැයි කියන්න ඕනේ කමක් නැහැ. මැප් එක දැනගන්නවා දැනගෙන ඉවරලා මූ විතරක් කොට කරපු වෙලාවේ ඌට ප්‍රඥාවේ අඩුපාඩුකම් කියලා සද්ධාවේ වැඩිකම් කියලා ඌ පෝෂණය. අර හම්බෙච්ච වෙලාවේ ඒ වෙලාව වැඩිකර කරලා දෙනවා. නමුත් පොදුවේ කියන්න බනකුත් තියෙනවා. පොදුවේ කියනවා මෝඩයෝ නම් ආශ්‍රය කරන්න එපා කියලා. ඒ කියන්නේ තමන්ගේ තකතිරකම අගය කරන්න එපා. ඇතුලේ තියෙනවනේ. ඒක තමයි දේවානන්ද හඳුරු මම ඉස්ලාම ගිහි කාලේ නුවරැවිල්ල වල බණක් ඇහුවා. සංවිධානය කරපු නෝන මට ඇවිල්ලා කියනවා අපි pāli පන්තියේදී බණ අහන්න කවුරක්වත් නැහැ කියලා. හරි ලැජ්ජයි ඒ නෝන මට. ඒක බෞද්ධ මේකේ මාලිගාව පිටිපස්ස. දේවානන්ද කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. මාත් ගියා. ඉතින් හැමදේම බොහොම ලස්සන දේශනයක් කරා මේ මොකද්ද මේ පූජාච පූජනීයානම් කියලා කියන්නේ මේ කහසිවුරක් අඳගත්තේ තට්ට දාපුවට පඳින එක නෙවෙයි. Tamange ඇතුලේ තියෙන ಗುಣ ටිකට පඳින. ඒ වගේම මේ පාරේ දකුණෙන් ගමන් කරන මනුස්සයා වමෙන් කතා කරන මනුස්සයා වගේ බත බතක ඉස්සර සීට් එකේ ඉන්න මනුස්සයා ගන්න දෙයක නෙවෙයි. පූජනීය සපක්ෂේ සඳහා කියන සීට් එකේ ඉන්න මනුස්සයා වෙන දෙයක නෙවෙයි. Tamange ඇතුලේ තියෙන හොඳ නරක දෙක. නරක පැත්ත ආශ්‍රය කරන්න එපා. හොඳ පැත්ත අගය කරන. ඒක නිසා මේ පූජනීය පැත්ත තියෙනවනම් ඒ වන්දනා ගන්න අනේ මගේ ඇතුලේ තියෙනවා මේ හොඳ ඩිංගිත්තා. ඒක විතරයි. අර නරක පැත්ත වැඩි ආශ්‍රය කරන්න එපා කියලා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ තමයි මම දැනගත්තේ ඔය මයිරනෝනා නිසා දැනගත්තේ. ඊපස්සේ මෙහි ආවිල බලනකොට මේ අපේ කොම්පැනි ගොයියෙක්. මේ කවුද මේ දේවානන්දගේ අපි උපසම්බද වෙච්ච දවසේ කතාව දුන්නේ ඒ ආම්තුර. ඉතින් ඒ ආවුදුරෝ බලන්නේ මේ ප්‍රශ්න දිහා බාහිර ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි ඇතුළෙම පළු දෙක තියෙනවා. මේක පැත්තක මෝඩෙක් කියන එක පැත්තක සාන්තුවරයෙක් කියනවා. ඇතුළේ කොයි එකත් එක්කද අපේ ගනුදෙනුව යන්නේ. ඉතින් වැඩියක් ඉන්නේ බාලයා තමයි. බුදුන් කියන හිටියට කමන්නේ එලවන්න එපා gederin. අනේ ඌට යන්න තැනක් නැහැ. අර පන්දිදයක් නැහැ. කොහෙර කිල්ලින්න කියලා. ඌ එලවන්න බෑ වැඩි හුරතල් කරන්න එපා. මේ තීන දෙයක් කාලා ඉඳ ගියාම උඹ අර පන්දිදයක පැත්තට හැරිලා හොඳ පැත්ත සාදු කරගෙන යනවා නම් බුදුන් තමයි. ඇක්චුලිම තමයි. මම කොහොමද ධම්මසූත්‍ර හමුදු දකින්නකොට මම කිව්වා ඔක පිස්සා. මං ඉන්න තැනක් කියන්න එපා. මම පිටිපස්සෙන් ආවා. ඉතින් මං කොහොමද මන් දන්න පිස්සයි කියලා. ඉතින් මම මේකේ ඉන්නවනම් තව පිටකොට ඉන්න එපයි කියන්නේ අයිතිය මට නෑනේ. ඈ මං මං කිව්වේ නෑනේ කවුද කියලා. ඔය ආයසුන් තමයි කැත හිතට කාටද කියලා කිව්වේ. මම නම කිව්වද? මම නම කිව්වද? ආ බලන්න. ඔක කායි ළඟ කැත හිඳ තියෙන්නේ. මයි පිටිපස්සෙම ආවයි කිව්වා මගට යනකම්. පහන යනවා මං කිව්වා මම මේ මේ පස්සේ දැන් කියනවා කාටද කියලා. මම හිතලා කිව්වා උඹ බීචයි කියලා ධම්මසුනෙත් කිව්වා. ධම්මසුනෙත් ඉන්න තැන කියන්නත් එපා කිව්වා. ධම්මසුනෙත් ඉන්නේ. කොහොමද කියන්න එපා කියව බව මට කිව්වා. එච්චරයි. ඊට පස්සේ මට ආයේ මගේ ගනුදෙනු වෙලා තියෙනවා මම ඒක කියපු එකක් කියලා කිව්වා. ඉතින් ධම්මසෙන්ස කියලා කියන්නේ කවුද කියලා මම දන්නවා. මම කියන්නේ කවුද කියලාත් මම දන්නවා. ඉතින් මම කියන්නේ මේකට පිස්සෙ කෙනෙක් වළක්වන්න මට තියෙන අයිතිවාසිකම මොකද මටත් පිස්සු බව මම දන්නේ. ඉතින් මම කියන්නේ මම ඇවිල්ලා මේකේ බාරගත්තා නම් ලොකු ස්වාමීන් වහන්සේ වෙන කවුරක්වත් මම බාරගන්න එකක් නෑ. දන්නවනම් බාරගන්නේ නෑ. ආපු හැටියටත් එහෙමයි. ඇත්තටම දැන් කරන වැඩ තියා බැලුවත් ඒ උඟ දෙනෙක් පිළිගන්නේ නෝ ලොකු ස්වාමීන් වහන්සේ ඉදාහිලා ඉල්ලගේ ගොඩින් මහත්තයාට පස්සේ කිව්වලු හයි කුටියට ගියාට පස්සේ මේ මහත්යගේ අපිට හදන්න කියලා දෙයක් නැහැ කිව්වා. කුඩින් ආපහු ගියා. ආපහු ගිහිල්ලා කිව්වා මේ මම ඔබ වහන්සේගේ ඒකට මම පැවිදිලා නැහැ. පැවිදිලා. ඔබ වහන්සේ ගුරුවරයා කියලා හිතා නැහැ මේ කියන්නේ මටයි මේ නම්බුව දුන්නේ. අනේ මහත්තයෝ එයාගෙන අපිට උගන්වන්න දෙයක් නැහැ කියලා කිව්වා. ඒක මම කියන්න ආවේ මේ කිව්වේ කවුරක්වත් නෙවෙයි ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා. මම මෙතන වඩනට පස්සේ මට කිව්වේ මොකද්ද? එනම් මහත්තයෝ ඉස්සරහ බලාගන්න ඉස්සරහ විවේක වෙන්න තරම් බලාගන්නයි කිව්වා. එච්චරයි. ඊට පස්සේ පණිකරාමෙට ගියාට පස්සේ පන්දි ස්වාමීන් වහන්සේ එතන ඉන්න කපකාරයෙක් මයිත් එක රණ්ඩු කරා. මම කරපු වැඩක් අහන්නේ. කිව්වොත් ඌ ගිහිල්ලා කියනවා මේ පිටරටින් ආපු පිස්සු පිටු ගිලින් ගන්නවා ස්වාමීන් එහෙම කරන්න බෑ මේක බුරුමේ. අපිට ඕන විදිහට වැඩ යන්න ඕනේ කියලා. පණිකරාස හඳුරට අහන්න කිව්වලු ඔය මිනිස්සුයෝ ඉන්නේ අපින් කරන්නේ නෙවෙයි මිනිස්සුයෝ. ඔය රට රාජ්‍ය වල ගිහිල්ලා ඉගෙනගෙන ඉන්නේ අපි ගම නැති කරගන්න එපා. ශ්‍රී ලංකාවෙන් යන්න එපා ඔයගොල්ලත් එක්ක ගිහිල්ලා කැපකාරයට කියලා. ඌමයි ළඟට ඇවිල්ලා කිව්වා උපාන්සේ කණේ මයිල් තියෙනවා පන්දිස්වාසේ කණේ මයිල් තියෙනවා පන්දිස්වාසේ කිව්වලු සෙල්ලම් කරන්න යන්න එපා කියලා මම කිව්වා මම කිව්වනම් කො හොඳ නැහැ මට එදත් උමනාවක් තිබුණේ මම කියන්නේ මේ පරිසරයේ යටම තියෙන හරිය කෙලසන්න එපා මොකද ඒකේ තියෙනවා විශේෂ පැල જાති ඌගිල ඔක්කොම සුද්ධ කරලා භාවනා කරන්න හදලා දොළගාව මොකද මේක උදල්ලක් කියන්න එපා මේකට එහෙම අරස වෙන්න ඕන කියලා ඌගිල කියලා දෙනවා එහෙම කොහෙද මේක අපේ ගුරුනේ ඒගොල්ලෝ ඉගෙන ගන්නට ඒක කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේ කියවෙන්න ඕන දේවල් කෙරෙන්න ඕන දේවල් කෙරෙනවා. අපි පිස්සුනම් ඒක වළක්වන්න බෑ. වළක්වන්න බැරි දේ මර මේක ඇති කියලා මම කියන්නේ ඒක අපිට ඕපන් මෙහෙම කෙලින් කතා කරන්න පුළුවන් නම් ඕපන් ට්‍රන්ස් මේසේ ඉස්සරහට යන කතා කරන්න පුළුවන් නම් මන්න යම රජු වුණත් කනවා ඩිස්කෂන් එකට. මේසේ යට බෑමයි. මම හිතේ. කෙලින් කතා කරන්න ඕන රක්ක දෙවියන්ටත් එකයි යම රජුරුත් එකයි බුදුහාමුදුරුත් එකයි දේවදත්තත් එකයි මේ විවෘතකම තියෙනවා. එහෙම නම් මම හිතනවා විවටෝ විරෝචති. ධර්ම විනය විවෘත වෙන්න වෙන්න බබලනවා. හැංගුවොත් තමයි බැරි. මොනම গুপ্ত දෙයක්වත් නෙකේ. හොඳයි අපි නම් පැය භාගයක් විතර අරන් තියෙනවා මේ ඒ සඳහා